සම්මා සම්බුදු සරණයි සදහැවතුනි. පස්පවින් වැලකුණු තැනැත්තන් අනුන් රැකීමක් සිදු කරන බවත් එහි ප්‍රතිඵලය වන්නේ පස්පවින් වැලකුණු තැනැත්තන්ගේ ආරක්ෂාව નિરાයාසින්ම සැලසෙන බවත් සම්බුදු දහම අපට පෙන්වා දෙනවා. සදහැවතුනි ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්මදේශනාවත් කර්මය කර්මඵලය විශ්වාස කරමින් අකුසලයෙන් වෙන්ව කුසල ධර්මයන් සම්පාදනය කොට සසර ගමන ජය ගන්නට ඔබහට කුසලානිසංසයක්ම වේවා. සදහවතුනි අද දවසේදී බෞද්ධා රූපවාහිනිය මෙම ධර්මදේශනාව පටිගත කරනු ලබන්නේ බෞද්ධා රූපවාහිනී මැදිරියෙන් බාහිරව පොළොන්නරුව වීරපුර ශ්‍රී නීග්‍රෝධාරාම පුරාණ විහාරස්ථානයේ සිටයි. ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම ධර්මදේශනාව සිදු කිරීම සඳහා වැඩම කළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී নমස්කාර පූරක පිළිගනිමු සාදු සාදු සාදු මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා වීරපුර ශ්‍රී නිග්‍රෝධාරාමාධිපති පූජ්‍යපාද යටිහළගල උපතිස්ස නායක ස්වාමින් වහන්සේගේ සහ විහාරාධිකාරයේ ස්වාමින් වහන්සේලාගේ අනුශාසනා පරිදි වීරපුර පදිංචි රෝස් සඳමාලි මහත්මිය ප්‍රධාන එතුමියගේ පවුලේ සදැහැති පිරිසත් වීරපුර කලණ මිතුරු සංසදයේ ඇතුළු ශ්‍රී නීග්‍රෝධාරාම විහාරස්ථානයේ සතර පේරුවේ දායක පිරිසත් එසේනම් මේ নমස්කාර පූර්ව කැරීම ගෞරවනීය ස්වාමින් වහන්සේට ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා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 සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුරේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බන්ධිනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බන්නිනෝ සම්මා සම්බුද්දස්ස පොළොන්නරුව වීරපුර ශ්‍රී නිග්ගෝදාරාම විහාරාධිපති අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි විහාරස්ථානයේ වැඩ වාසය කරන ගෞරවනීය මහා සංඝ රත්නය සියලු දෙනා වහන්සේගෙන්මත් අවසරයි අද ධර්ම දේශනා පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන්නේ රෝස් හඳමාලි මහත්මිය ප්‍රධාන ඒ පවුලේ සත්පුරුෂ පින්තුන් ඇතුළුව ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන කාරුණික ගුණගරුක බෞද්ධ පින්තුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු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 ශ්‍රවණය කරන්න සූදානම් වෙන පිරිසකට ශ්‍රවණය කරන්න අවස්ථාව හදලා දෙනවා නම් යම් කෙනෙක් ඒ කාරණාව තමයි මේ ශාසනයේ ධර්ම දානය කියලා කියන්නේ. බණ අහන්න කැමති අයට බණ අහන්න අවස්ථාව හදලා දෙනවා. එතකොට මේ ලෝකේ තවත් පින්නතුනේ ඕන තරම් දානමය පින්කම් තියෙනවා. ඒ හැම දානයකටම වඩා මහත්ඵල මහානිසංසදායක වූ එකම දානය මේ ධර්ම දානයයි කියලා අපේ බුදුරජාණන් වහන්සේ වරක් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේටත් දේශනා කොට වදාළා. හැම දානයක්ම අභිභවනය කරනවා මේ තථාගත ශ්‍රී සද්ධර්ම දානය. සබ්බ දානං ධම්ම දානං ජිනා අනිත් දානවලට වඩා ධර්ම දානීය මේ තරම් උතුම් වෙන්නේ මොන හේතුවක් නිසාද? පින්නතුනි අන්‍ය වූ දාන පිළිබඳව අපි කල්පනා කරලා බැලුවොත් ඒ අන්‍ය වූ සියලු දාන මොනවද කියලාවත් අපි දන්නේ නැහැ. හැම දානයක් ගැනම දන්නේ නැහැ. අපි දාන ගැන බොහොම ටිකයි දන්නේ. ඒ අතර ආහාර පාන දාන. බඩගින්නේ ඉන්න පිරිසකට ආහාර දුන්නහම ඒගොල්ලන්ගේ බඩගින්න නැතුව යනවා. නමුත් ඒගොල්ලන්ට ඊට වඩා සිද්ධ වෙන වෙනත් ලෝකෝත්තර යහපත තියෙනවද? එහෙම යහපත තියෙනවා. වෙනත් ලෞකික යහපතකුත් නැහැ. බඩගින්න විතරක් නිමිල ගිහින් තියෙනවා. පිපාසයෙන් ඉන්න අයට පැන් දුන්නහම පිපාසාව සංසිඳෙනවා. ඉඩ කඩන් ගෙවල් දොරවල් නැති අයට ඉඩම් ගෙවල් දුන්නහම ඒ අවශ්‍යතාවට සම්පූර්ණ වෙනවා. මේ විදිහට ලෞකික අවශ්‍යතා කොහොම සම්පූර්ණ කරලා දුන්නත් රන් විදී මුතු මැණික් ලබලා දුන්නත් ඒ ඒ අවශ්‍යතා ටික විතරයි සම්පූර්ණ වෙන්නේ. නමුත් ධර්මයේ දේශනා කරවහම බණ අහන පිරිස මනාව ධර්ම ශ්‍රවණය කළොත් ඒ කල්පනා කරනවා ධර්මයට අනුව තවම තෙරුවන් සරණ ගිහිල්ලා නැත්තම් තිසරණෙහි මනාව පිහිටලා නැත්තම් මම සිතින් පෙරුවන් සරණ යන එක වටිනවා. ඒ හින්දා මම පෙරුවන් සරණ යන්න ඕනේ කියලා කල්පනා කරනවා. තවම පන්සිල් ආරක්ෂා කරන්නේ නැති අය මමත් උතුම් පන්සිල් ආරක්ෂා කරන්න ඕනේ කියලා ඒ කාරණාවට යෙදෙනවා. තාම අටසිල් සමාදන් වෙන්නේ නැත්නම් මේ සීලය මේ තරම් ආනිසංස නිසා අපි සිල් සමාදන් වෙන්න ඕන කියලා කල්පනා කරනවා. දම්පෙන් දෙන්නේ නැති අය දානී ආනිසංස දැනගත්තහම දන් දෙන්න යොමු වෙනවා. මෞපියන්ට සලකපු නැති අය දේශනාවක් ශ්‍රවණය කරනකොට මෞපියන්ගේ අගය වටහාගත්තොත් මෞපියන්ට සලකන්න තීරණය කරනවා. තවම භාවනා කරන්නේ නැති අය භාවනාවට යොමු වෙනවා. හැමදාම බණ අහන්නේ නැති අය හැමදාම බණ අහන්න යොමු වෙනවා. නිවැරදිව තුනුරුවන් වෙන්නේ නැති අය නිවැරදිව තුනුරුවන් වන්දනා කරනවා. මේ හැම කටයුත්තකින්ම සංසාර ජීවිතේ සුවපත් කරගන්න අසීමාන්තික පින් සිද්ධ වෙනවා. එතකොට මනාව ධර්මයේ දානය කරවහම සත්පුරුෂ ශ්‍රද්ධාවන්ත ඥානවන්තයන්ට තමන්ගේ ජීවිතේ දිනන්නේ බොහෝ කරුණු ඉගෙන ගන්න පුළුවන්. ඒ මත ක්‍රියාකාරී වෙලා සතර අපාය ආදී දුක්ඛයන්ගෙන් පවා මිදෙන්න පුළුවන්. ආන් එහෙම මඟ කියලා දෙන නිසා ධර්ම දානයේ සියලු දානයන් අභිභවනය කරනවා. මේ සූදානම් වෙන්නේ විහාරස්ථානයේ රැස්වෙන මේ විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව හදලා දෙන්නත් ලංකා වාසී ලෝක වාසී සද්ධර්මයට කැමති මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට උතුම් නිවන් දුර විවෘත කරන්න නිවන් දක්නා ජාති දක්වා ලෞකික ජීවිත සුවපත් කරවන්නේ මග කියලා දෙන්නත් ඒ සියලු දෙනාටම ධර්මයේ දානය කරවන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ උතුම් ධර්ම දානමේ පින්කමෙන් රැස් වෙන මහානුභාව සම්පන්න කුසලයේ අද පින්කමේ දායකත්වයේ දරන සත්පුරුෂ පිරිසට මනාව සද්ධර්ම ශ්‍රවණය කරන මේ සත්පුරුෂ පින්වතුන්ට සද්ධර්ම ශ්‍රවණානුසංසයත් හේතු වීමෙන් ඊ타ම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම මේ කුසල ශක්තිය පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනා කරනවා. එන්නතනි අද මේ සත්පුරුෂ පිරිසක ධර්ම දේශනාව සිදු කිරීම සඳහා මම මාතෘකාව කරගන්න කල්පනා කළේ අපේ ජාතික පාළියේ සඳහන් වෙන මහා ධර්මපාල ජාතක කතාව. ඇසුරු කරගෙන ධර්ම කාරණා ටිකක් සාකච්ඡා කරනවා. පිළිතුරේ මහා ධර්මපාල ජාතකය. අපේ බුදුරජාණන් වහන්සේ ඉස්සරලාම කිඹුල් වතට වැඩම කරපු අවස්ථාව. ඒ අවස්ථාවේ තමයි තමන් වහන්සේගේ පිය මහ රජාණන් අරමුණු කරගෙන මේ ජාතක කතාව දේශනා කොට වදාළා. භාග්‍යතුන් වහන්සේ ඉස්සරලාම කිඹුල්ලකට වැඩම කරන භාග්‍යතුන් වහන්සේ පිළිසිඟා වෙදියා. සුද්ධෝදන මහරජුරවන්ට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ ගෙපිලි වලින් පින්න පාති වඩිනවා කියලා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච මහරජුරු බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි අපේ වංශේ කවදාවත් මේ විදිහට හිඟා යන ස්වභාවයක් තිබුණේ නැහැ. ඒ රජමාලිගාවේ ආහාර පාන හිඟයි කියලා හිතුවද? අපේ වංශේ මෙහෙම පුරුද්දක් නැහැ කියලා සඳහන් කරාම භාග්‍යතුන් වහන්සේ මහරජුන්ට දුන්න පිළිතුර මොකද්ද? මහරජතුමනි ඒක ඔබේ වංශය. නමුත් මගේ වංශයේ සිරිත මේකයි. එතකොට දැන් භාග්‍යතුන් වහන්සේගේ වංශය මොකක්ද? පුතුන් වූ බුද්ධ වංශය. භාග්‍යතුන් වහන්සේ කරුණ පැහැදිලි කළා. දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉඳලා කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට එනකම් මේ සියලුම බුදුරජාණන් වහන්සේලා පිළිසුඳා වැඩිය. ඊට අමතරව දීපංකර භාග්‍යතුන් වහන්සේට කලින් තව ලක්ෂ ගණන් කෝටි ගණන් බුදුරජාණන් වහන්සේලා පහළ වුණා. ඒ සියලුම බුදුරජාණන් වහන්සේලා පිළිසුඳා වැඩියා. මගේ වංශයේ අති උතුම් වූ බුදුරජාණන් වහන්සේලාගේ සම්ප්‍රදාය මම ඒ විදිහටම පවත්වනවා. ඔබේ වංශයේද ඒක ලැජ්ජා සහගත වුණාට මගේ වංශයේද ඒක ලැජ්ජා සහගත ක්‍රියාවක් නෙවෙයි කියන්නේ. කිමත මේ ප්‍රකාශයේ ඇතුලේ අපිට නොපෙනෙන මහ පුදුම ගැඹුරක් තියෙනවා. ඇයි පිඬුසිඟා වඩින එක සිඟා යෑමනේ. බුද්ධ වංශයේට ඒක අගෞරවයක් නෙමෙයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මෙතන තියෙන්නේ මහා කරුණාව. ඒ මහා කරුණාව නිසා පිළිසිඳා වඩිනවා. නැත්තම් භාග්‍යතුන් වහන්සේට ගයක් ගයක් ගානේ වැඩම කරමින් දානි හොයාගන්න අවශ්‍යතාවයක් තියෙනවා. දෙවියෝ බ්‍රහ්මයෝ නිරන්තරයෙන් සූදානම් වෙලා ඉන්නේ බුදුරජාණන් වහන්සේට දිව්‍යමය ආහාර පාන පූජා කරනවා. එහෙම සූදානම් වෙලා ඉන්නකොට ඒ කාරණාවට ඉඩ නොතිය. ඇයි එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ ගියක් ගියක් ගාන පින්ද පාත වඩින්නේ? මෙතන තියෙන්නේ කළගුණ සැලකීම. යම් දවසක තීරණය කළාද ලෞතුරා බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ. ඒ අදහස් දිනෙන් දින දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් කර ගැනීමෙන් ඇවිල්ලා දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ නියත විවරණ ලැබුවද එදා තීරණය කළා ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන් දස පාරමී සම්පූර්ණ කරන්න ඕනේ කියලා. මේ පාරමිතා පුරණ කාලේ උන්වහන්සේට මේ පාරමිතා සම්පූර්ණ කරගන්න කොයි තරම්නම් පිරිසක් උදව් කළාද සහයෝගය දුන්නා ආන්ගේ උදව් කරපු සහයෝගය දුන්න අයත් ඇතුළුව අනු සියලු දෙනාට උපකාර පිණිසයි මේ පිළිසුදා වැඩි මහා කල්ප අසංඛ්‍ය 4.1 ලක්ෂ එකක් පාරමිතා පූර්ණේ කාල කරන කාලේ උන්වහන්සේට උපකාර කෙරෙමු. ඒ ශ්‍රේෂ්ඨ සත්පුරුෂයන්ට කලගුණ දක්වන්නයි පින්ද පාතිවන්නේ. නමුත් අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලය අවුරුදු 45ක් වාගේ බොහොම කෙටි කාලයක්. මේ අවුරුදු 45ක් වගේ කෙටි කාල සීමාවක් තුළ මහා කල්ප අසංඛ්‍ය හතරක් තිස්සේ හතරයි ලක්ෂ එකක් තිස්සේ උන්වහන්සේට උපකාර කරපු සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේට මුණ ගැහෙන්න ඇද්ද? ඒ සියලු දෙනාම මුණ ගැහෙන්නේ නැහැ. මේ කෙටි කාලයේ තුල. සුළු පිරිසයි මුණ ගැහුණා. අන් අය මුණ නොගැහිම භාග්‍යතුන් වහන්සේ පිරිනවම් කළා. එතකොට උන්වහන්සේගෙන් ඒ අයට පිහිටක් නොලැබෙනවද? ආන්ී කාරණාව හින්දා තමයි පිරිනිවන් පාන්න කලින් තීරණය කරන්නේ මම පිරිනිවන් පෑවත් මගේ ශරීර ධාතුවෙන් සර්වඥ ධාතුන් වහන්සේ ඉතුරු වෙන්න ඕන කියලා. තව අවුරුදු 10 ගාන ඒ ධාතුන් වහන්සේලා ජීවමාන බුදුරජාණන් වහන්සේ නියෝජනය කරනවා. ওই කාල සීමාව තුල උන්වහන්සේට මුල් කාලේ උපකාර කරපු සත්පුරුෂෝ මනුලව දෙව්ලොව පහළ වෙලා සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදාගෙන සුගතියට යන්න පාර හදාගන්න. ඒ ඇයට අවස්ථාව තියන්නයි ධාතුන් වහන්සේලා පවා පිටිරුකම. එනම් මේක මගේ වංශයේ සිරිත. මගේ වංශයේ සිරිත මේකයි කියලා කියන්නේ ලෝක සත්වයාට අනුකම්පා කරන එකම බුද්ධ වංශයේ සැබෑම යුතුයකමක් කෘතගුණ සැලකීමක් මේ භාග්‍යතුන් වහන්සේ කරා. නමුත් පිය මහරජුරු ආරාධනාවක් කළා ස්වාමීනි. එහෙමනම් ඊළඟ දවසේවත් රජමාලිගාවෙන් දාන වළඳන් දෝන කියලා. එදා බුදුරජාණන් වහන්සේත් එක්ක මොනතරම් භික්ෂූන් වහන්සේලා පිරිසක් වැඩ හිටියද? 20000ක් මහරහතන් වහන්සේලා වැඩ හිටියා. රජුරුවන්ගේ මාලිගාවට දානෙට වැඩම කළාට පස්සේ අතීත දිවිච්ච චාරිත්‍ර වලට අනුව රජුරු බුදුරජාණන් වහන්සේ ඇතුළු 20000ක් මහා සංඝරත්නයේ ඡන්ද සහ කැවිලි පූජා කළා. ඡන්ද සහ කැවිලි පූජා කරලා ඊළඟට දහවල් දන් පූජා කරන කාලය එනකන් විවේකීව තමයි ඉන්නේ. දහවල් දාණයට කලින් නිවසට වැඩම කරපු මේ ආර්යයන් වහන්සේලාට බුද්ධ ප්‍රමුඛව සලකපු හිත. අතීතයේ එහෙම හිතෙන්නේ. මහා සංඝය දාන වේලාවට කලින් දන් පූජා කරන නිවෙස් වලට වඩින. නමුත් දානි තාම පිළියෙල වෙනවා. දානි පිළියෙල වෙන අතරතුරේ උන්වහන්සේලාට මේ වාගේ අතිරේක ආහාරය පිළිගන්න. දානි සකස් කරලා පිළිගන්න ඕන වෙලාව වෙනකන් අතිරේක ආහාර පූජා කරලා සදහවත් දායක කාරකාදී තමන්ට තියෙන දහම් ගැටලු බොහෝ වෙලාවට සාකච්ඡා කරලා විසඳගත්තා. සුද්ධෝදන මහරජුරුව බුදුරජාණන් වහන්සේට කැඳපත් ආදී පූජා කරලා දානි සකස් වෙන තුරු බුදුරජාණන් වහන්සේත් එක්ක සතුටු විය යුතු කතාවල නිරත වුණා. බොහොම අපූර්ව හැමවීම. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ මහා සත්පුරුෂ මහෝත්තමයන්න් වහන්සේ මේ ලෝකයට බිහි කරන්නේ උපකාර වුණා උන්වහන්සේගේ පියාණනුත් අතර සතුටු සාමීචී කතා බහ. දැක දැකපු මිනිස්සු විතරක් නෙමෙයි දෙවි බඹුන් මේ මොහොත දිහා බලාගෙන මොන තරම්නම් ප්‍රීතියටපත් වෙන්නේ නැද්ද? තව විදිහකට සඳහන් කළොත් මේ සාකච්ඡාවේ නිරත වෙලා ඉන්නේ අන්තිම දේහධාරීන් දෙන්නේ. ඇයි මේ අන්තිම දේහධාරී කියලා කියන්නේ? අය සංසාරේ කවදාවත් කවදාවත් උපදින්නේ නැහැ. සුද්ධෝදන මහරජුගේ අවසාන වෙලාවේ අති උතුම් රහත් බවම ලැබුණා. ඒ හිඳ රජුට ආයෙ උපදින්නේ නැහැ. මේ සාකච්ඡාව අතරේ සුද්ධෝදන මහරජුගේ බුදුරජාණන් වහන්සේට එක අවස්ථාවක සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගිහිගේ අභිනිෂ්ක්‍රමණය කරලා ඔබ වහන්සේ ලෞතර බුද්ධත්වයේ හොයාගෙන දුෂ්කරක්‍රියා කරපු කාලයක් තිබුණා. ඒ කාලේ ඔබ වහන්සේ කොයි විදිහට කටයුතු කළාද මේ 6 අවුරුද්දක් තිස්සේ? ආහාර පාන ක්‍රමෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අත්හැරලා ශරීරයට දැඩි දුක් දෙමින් අත්ත කිලමතාන යෝගයක යෙදෙමින් අන්තිමට පාත්‍රයට වැටෙන්නේ නැත්නම් ළඟට වැටෙන gediyak කොලයක් අනුභව කරමින් වීර්ය වඩපු කාලේ ඔබ වහන්සේ කොයිතරම් කායික වශයෙන් දුර්වල වෙලා හිටියද මල මුත්‍රා පහ කරන්න ගියපු තැන්වල සිහිසුන් වෙලා ඇදෙවිච්ච වාර බොහොමයි ස්වාමීන් එක දවසක් මම මගේ යහනේ නිදාගෙන ඉන්න වෙලාවක දෙවියෝ ඇවිල්ලා මට කතා කළා. කතා කරලා මට කීවා සුද්ධෝදන මහරජාණෙනි බුද්ධත්වයේ සඳහා මාලිගාවෙන් පිටත් වෙලා ගියේ ඔබ වහන්සේගේ එකම පුත්‍ර රත්නයේ වෙච්ච සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයේ නොලබාම මරණයටපත් වෙලා තියෙනවා. මම ඒ වෙලාවේ ඇහුවේ ලෞතර බුද්ධත්වය නොලබාම ඒ තත්වයටපත් වෙනාද? එහෙම වෙන්න හේතුවක් නෑ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ඒ දෙවියන්ට සඳහන් කළා අති උතුම් වූ බෝධි මූලයේ වජ්‍රාසනයේ මත වැඩ ඉඳගෙන ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගෙන පිරිනිවන් පානවා මිසක් මගේ පුතාණන් කවදාවත් බුදු බව නොලබා නම් මෙලෙවින් සමුගන්නේ නැහැ කියලා. ඒ දෙවියන්ගේ කතාව මම පිළිගත්තේ නැහැ ස්වාමීනි. ආ එහෙම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පිය මහරජාණෙනි මේ ලෞතර බුද්ධත්වයේ ලබන්න මං ඉපදිච්ච අන්තිම ආත්මේ මම බුදු බව නොලබා මරණයටපත් වුණා කියලා කියහම ඔබතුමා ඒක කොහේ පිළිගන්නද ඔබතුමා ධර්මපාල බ්‍රාහ්මණ බවටපත් වෙලා ඉපදිලා හිටපු කාලෙත් ඔබතුමාට පණිවිඩයක් ලැබුණා ධර්මපාල කුමාරයා අකාලේ මරණයටපත් වුණා කියලා. පිය මහරජාණෙනි එදා ධර්මපාල බ්‍රාහ්මණ හැටියට ඔබතුමා පිළිගත්තේ නෑ මම අකාලේ මරණයටපත් වුණා කියන්නේ. එදා නොපිළිගත්තා නම් අද කොහොමද පිළිගන්නේ? ආන් එහෙම සඳහන් කරාම සුද්ධෝදන මහරජුරු වහනවා ස්වාමීනි ඔබ වහන්සේ දන්නේ ඒ කාරණාව මම දන්නේ නෑ. ඔබ වහන්සේට වැටහෙන ඒ කරුණ ඒ දවස ඒ කාලේ මට වැටහින්නේ ස්වාමීනි ඒ සිදුවීම මට පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒ වෙලාවේ අපි බුදුරජාණන් වහන්සේ සඳහන් කළා අතීතේ බරණස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ. මේ රාජ්‍යයේ තිබුණා ධර්මපාල කියලා ගම. මේ ධර්මපාල ගමේ තමයි ධර්මපාල කියන බ්‍රාහ්මණතුමා හිටියේ. මේ බ්‍රාහ්මණතුමා නිසා මේ පවුල නිසා තමයි මේ ගමට ධර්මපාල ගම කියලා කියන්නේ. මේ අබුද්ධෝත්පාද කාලේ ඒ ධර්මපාල පවුලේ කවුරුවා සිල් උල්ලංඝනය කරන්නේ නැහැ. මනා සීලයක් මත පිහිටලා තියෙනවා. විශේෂ විශේෂ දවස් වලට විශේෂ සිල් සමාදන් වුණා. පවුලේ කියලා කියහම කම්කරු දැසිදස්සු සියලු දෙනාම ආන් එහෙම සිල් ගුණ ආරක්ෂා කරන මේ පවුලේ පුතෙක් ඉපදුණා. ඒ පුතාට නම තිබ්බේ ධර්මපාල කියලා. මහරජතුමනි ධර්මපාල කුමාරයා හැදිලා වැඩිලා තරුණ වයසට ආවට පස්සේ තමන්ගේ තාත්තගෙන් කරපු ඉල්ලීම තමයි පියාණෙනි මට ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්න එදා ධර්මපාල බ්‍රාහ්මණතුමා තමන්ගේ පුතාගේ අතර කහවණු දහසක් දීලා තක්ෂලාවට පිටත් කරලා ඇවිල්ලා. ඒ තක්ෂලාවේ ධර්මපාල කුමාරයත් එක්ක ශිල්ප ඉගෙන ගන්න තවත් ශිෂ්‍යෝ 500ක් විතර හිටියා. ඒ 500ක් ශිෂ්‍යයන්ගේ ප්‍රධාන තනතුර දරන්නේ ඒ ශිෂ්‍යයන්ගේ ප්‍රධානිය බවට පත් වෙන්නේ ධර්මපාල කුමාරයාට භාග්‍ය තිබුණා. ඒ කාලේ හැටියට ප්‍රවේදේම ප්‍රාප්ත කරගත්තා. තවත් බොහෝ ශිල්ප ඉගෙන ගත්තා. එහෙම කටයුතු කරන අතර ශිල්ප උගන්වපු දිසාපාමුක් ආචාර්යතුමාගේ පුතා අකාලේ මරණයටපත් වුණා. පුතා අකාලේ මරණයටපත් වෙච්ච දුක දරා ගන්න බැරුව පවුලේ අය අඬුව වැළපුණා. ගුරු ගෙදර ඉගෙන ගන්න අනිත් ශිෂ්‍යයෝ පවුලේ අයත් එක්ක හඬා වැළපුණා. සියලු දෙනාම අවසානයේ මරණයට පත්වෙච්ච ආචාර්යතුමාගේ තරුණ පුතණුවන් ආදාහනය කළා. ආදාහන කටයුතු ඉවර කරලා නැවත මාලිගාවට ආපු පිරිස මේ තරම් හොඳට ශිල්ප ශාස්ත්‍ර හදාරමින් ජීවත් වෙච්ච තරුණ වයසේ පසුවෙච්ච පුතා අපරාධ මරණයට පත් වුණා කියකී ඒගොල්ලෝ කරුණු සාකච්ඡා කර කර හිටියා. ධර්මපාල කුමාරයාත් ඒ පිරිස ළඟට ආවා. ඇවිල්ලා අහනවා තරුණ වයසේ මරණයට පත් වුණා. ඒ කොහොමද තරුණ වයසේ මරණයට පත් වුණේ? ඒ වෙලාවේ අර පිරිස අහනවා ඇයි ධර්මපාල ඔබ දන්නේ නැත් මේ ලෝකේ අනිත්‍ය කියලා ධර්මතාවයක් තියෙනවා. ලාබාල වයසම මැරෙන්නත් පුළුවන්. තරුණ වයසේ මරණයටපත් වෙන්නත් පුළුවන්. මධ්‍යම වයසේ මරණයටපත් වෙන්නත් පුළුවන්. මහලු වෙලා සැඳෑ සමයේ මරණයටපත් වෙන්නත් පුළුවන්. ධර්මපාලී කාරණාව ඔබ දන්නේ නැහැ. ධර්මපාලතුමාරයා කියනවා නෑ. මේ ලෝකේ ඉපදිච්ච මිනිස්සු මැරෙන බව මම හොඳටම දන්නවා. හැබැයි ළමා කාලේ තරුණ කාලේ මෙදිවි මේ ආදි වයසෙන් මරණයටපත් වෙනවා කියන කාරණාව නම් මම දන්නේ නෑ. මම දන්නේ මහලු වයසට ගිහිල්ලා මරණයටපත් වෙන එක විතරයි. ඊට පස්සේ අර පිරිස අහනවා ඔබ එහෙම කියන්නේ ඇයි ඔබලගේ පෞල් පරම්පරාවල් වල ළමා වයසේ තරුණ වයසේ මැරෙන්නේ නැද්ද කට්ටිය කියලා. ධර්මපාල කුමාරයා සඳහන් කළා ඒක කොහොමත් වෙන්නේ නැහැ කියලා. එතකොට එහෙම වෙන්නේ නැද්ද පින්වතුනි? අපේ කාලේ ළමාවේ මැරෙන්නේ නැද්ද? ඉපදෙන්නේ කලින් අම්මගේ කුස ඇතුළේම මැරෙනවා. ඉපදෙන අතරමඟක් මැරෙනවා. ඉපදිලා ගත වෙන තත්පරයක් තුල මැරෙනවා. විනාඩියක්, පැය, දවසක්, සුමානය, මාසය, අවුරුද්ද ගත වෙච්ච තැන ඉඳලා මේ කතා කරන මොහොතේ අපි මෙරිලා වැටෙන්න පුළුවන්. ඒ තරම්ම අනිත්‍ය වූ ජීවිතයක් අපිට තියෙනවා. එතකොට මේ ධර්මපාල පරපුරේ විතරක් එහෙම වෙන්නේ නැද්ද කියන්නේ? ඒකයි අර ශිෂ්‍යෝ අහන්නේ. ඔබලගේ පවුලේ විතරක් එහෙම වෙන්නේ නැද්ද? ධර්මපාල කුමාරයා තරේම කියනවා නෑ එහෙම වෙන්නේ නෑ කියනවා. මේ කතාව ගියා දිසාපාමුක් ආචාර්යවරයා ළඟට. ආචාර්යවරයා ඊට පස්සේ ධර්මපාල කුමාරයා ගෙන්නලා ඇහුවා ඇත්තද මේ කියන්නේ? ඔබලගේ පවුල්වල මැරෙන්නේ නැද්ද ආකාරය? නෑ ආචාර්යතුමනි. එහෙම කාරණාවක් නෑ. වයසට ගිහිල්ලා මරණයටපත් වෙනවා මිසක් මිසක් ළමා කාලේ තරුණ කාලේ මැරෙන ස්වභාවයක් අපේ පවුල්වල නෑ. ආචාර්යතුමා කල්පනා කළා එහෙනම් මේක විශේෂ ධර්මතාවයක්. ඒ ගැන මම හොයන්නේ. පුතාගේ ආදාහන කටයුතු වලින් පස්සේ තව දවස් 7-8ක් ඇරලා දිසාපාමුක් ආචාර්යවරයා නැවත වතාවක් ධර්මපාල කුමාරයාට කතා කරලා කියනවා කුමරුනි මම දින කීපයකට බැහැරට යනවා. මම එනකන් මේ ශිෂ්‍යයන්ට ශිල්ප ඉගැන්වීමේ වගකීම ඔබ සතුයි. ඔබ මේ ඇයි ශිල්ප කියලා දුන්නේ. මොකද සියලු ශිෂ්‍යයන්ගේ ප්‍රධානිය. ශිෂ්‍යයන්ට ශිල්ප ඉගැන්වීම ධර්මපාල කුමාරයාට බාර කරලා ආචාර්යවරයා තවත් සාමාන්‍ය අතවැසියෙකුත් අඳගහගෙන බරණස් රාජ්‍ය ධර්මපාල ගමට මේ කාරණාව හොයන්න මේ යන්නේ. ධර්මපාල ගමට ගිහිල්ලා ගමේ මිනිස්සුන්ගෙන් ඇහුවා කොහෙද ධර්මපාල මාලිගාව තියෙන්නේ? ධර්මපාල මාලිගාව තියෙන තැන හොයාගෙන ගියා. පිළිතුරු ඒ කාලේ බොහොම අපූර්ව සිරිත් පිරිත් තිබුණ කාලයක්. සාමාන්‍යයෙන් ගෙදරකට යනකොට ගෙදර ගේට්ටුව ගාවදී තමන් තරඳගෙන ඉන්න පාවහම් ගලවන අපි නම් අද ගයක් ඇතුළටත් යනවා පාවහම් කරගෙන පස්සේ කාලේ ওই චාරිත්‍රය අපින් මගහැරිලා ගිහිල්ලා නමුත් අපි පන්සලට යනකොට පන්සලේ ගේට්ටුව ළඟදී පාවහන් හිස් වෙසුන් ගැලුවා හැබැයි අද වෙනකොට ඒ තත්ත්වේ වෙනස් වුණා. විහාර මන්දිරයේ පඩිය ළඟට ගිහිල්ලා පාවහන් ගලවන තැනට එනකන් අපි අද පිළිවිලා ඉන්නවා. ඉතින් මේ කාරණා වෙනම අපි සාකච්ඡා කරන්න ඕන කරුණ. ධර්මපාලතුමා තමන්ගේ මාලිගාවේ ඒ වෙලාවේ හිටියා. දිසාපාමුක් ආචාර්යවරයා මාලිගාවේ දොරකඩ ගාවට ගිහින් හිටගත්තා. ආචාර්යවරයා ඇවිල්ලා දැකපු මාලිගාවේ සේවකයෝ ගිහිල්ලා පාවහන් දෙක ගත්තා. දැන් මේ කතාවෙන් මේක තහවුරු වෙනවානේ. නැත්තම් පය ලාගෙන ඉන්න පාවහන් ගන්න බෑනේ. එහෙනම් පාවහන් දෙක ගලවගෙන අතේ තියාගෙන ඉඳලා තියෙනවා. තව එක්කෙනෙක් ගිහිල්ලා කුඩේ ගත්තා. ඒ ආගන්තුක සත්කාර හැටියට. මේගොල්ලෝ දන්නේ මේ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ වෙලාවේ සඳහන් කළා ධර්මපාලතුමාට කියන්නේ ධර්මපාල කුමාරයාගේ ආචාර්යවරයා ඇවිල්ලා ඉන්නවා කියලා. එහෙම සඳහන් කරාම මාලිගාව ඇතුළේ ඉඳලා ලහි ලහි එළියට ඇවිල්ලා. ඇතුළට එක් කරගෙන ගිහිල්ලා සුදුසු ආසනයක වඩා හඳවලා දෙපා දෝවණේ කළා. ඒ කියන්නේ සුදුසු ආසනයක වඩා හඳවලා තමයි පාද දෝවණේ කරලා තියෙන්නේ. ඒ කටයුතු වලින් පස්සේ ආගන්තුක සත්කාර සංග්‍රහ නිමා කරලා ධර්මපාල බ්‍රාහ්මණතුමා දිසාපාමුක් ආචාර්යවරයා සතුරු සාමීචී කතාවට වැටුණා. මේ කතාව අතරතුර ආචාර්යතුමා සඳහන් කළා ධර්මපාල කුමාරයා හරිම දක්ෂයි. ධර්මපාල කුමාරයා බොහෝම ගුණගරුකයි. ධර්මපාල කුමාරයා ප්‍රවේදයම හොඳට අධ්‍යයනය කළා. මනාව ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කරගත්තා. අනිත් සියලු දෙනාටම බොහෝම කීකරු. නමුත් අනිත්‍යතාවයේ කාටත් ඒ තරම් හොඳට ඉගෙනගෙන ඒ තරම් ගුණගරුකව හිටපු ධර්මපාල කුමාරයා හදිසි අසනීප වෙලා මරණයටපත් වුණා. ආදාහන කටයුතු ආදී නිමා කළා. කනස්සල්ලටපත් වෙන දෙයක් නෑ ඔක ලොකු ස්වභාවය. එහෙම කියහම ධර්මපාල බ්‍රාහ්මණතුමාට හුඟක් දුක හිතෙන්නේ මේ වචනේ පිට වෙනවත් එක්කම අත්පොළ සංදි දීහනාවෙන් ගත්තා. ආචාර්යවරයා පුදුමයි. ආචාර්යවරයා පුදුමයෙන් වගේ බලාගෙන ඉඳලා ඇයි ඔබට සැකද ඒ කතාව කියලා. සැක කරන්න එපා කියලා. මේ වෙලාවේ හොදගෙන මල්ලක දාගෙන අරගෙන ඇවිල්ලා තිබුණා මරුණු වෙලුවට ගැටපු. ආන්නේ ඇටකෝට් එළියට අරගෙන පෙන්න ලක්ව මේ තියෙන පුතාගේ ඇටකෝට් පිළිගන්නේ නැති වෙයි කියලා අරන් ආවා. ඇටකෝට් පෙන්නකොට මාලිගාවේ ඉන්න දැසි දස්සු පවා කුඩි ගහ ගාගෙන ආරෙන්න ගත්තා. ආචාර්යවරයා දුමයි. ඒ කියන්නේ අකාලේ මැරෙනවා කියන එක මේ මිනිස්සු දන්නේවත් නැද්ද කියලා. පස්සේ කරුණු කාරණා කිව්වා. කියලා ඇහුවා. හැබෑවටම මේ කාරණාව ධර්මපාල කුමාරයාගෙන් දැනගෙන එහෙමනම් මේක ඉගෙන ගත යුතු විශේෂ ශිල්පයක් විශේෂ දහමක් කියලා දැනගෙනයි හොයාගෙන ආවේ. ඒ කොහොමද ඔබේ පරපුරේ අය අකාලෙ මැරෙන්නේ. ඒ කාරණා විශ්වාස. අකාලෙම මැරෙන්නේ හේතු මොනවද කියලා. ආන්ගලයි සඳහන් කළා අපේ පරපුරේ අය අකාලෙම මැරෙන්නේ හේතු මොනවද කියලා. ධර්මපාලතුමා සඳහන් කරනවා අපේ පරපුරේ කවුරුවත් විහිළුවකටවත් බොරුවක් කියන්නේ මොනම හේතුවක් නිසාවත් කාණඝාත කරන්නේ මේ ආදි වශයෙන් පන්සිල්ම පිළිබඳව කරුණු පැහැදිලි කරනවා අපේ පරපුරේ අය කවදාවත් අන්නේ කාන්තාවක් දිහා බලලා තමන්ගේ හිතේ රාගසිතක් උපදවා ගන්නවා තමන්ගේ බිරිඳ හැර අන්විරින්දෑවරුන් සියලු දෙනාම ළඟ අන් කාන්තාවන් සියලු දෙනාම ළඟ අපි භ්‍රමචාරී තමන්ගේ බිරිඳ විතරමයි ඇසුරු කරන්නේ තමන්ගේ බිරිඳ හැර අන් කාන්තාව අපිට එක්කෝ මවක් එහෙම නැත්නම් දුවක් වැරදි සිතුවිලි මාත්‍රයකටවත් දෙන්නේ හොරකම් කරන කියන දේවල් අපේ ජීවිතවල ඇත්තෙම මතට සුරාවට ගොදුරු වෙන ස්වභාවයක් දුරාචාරයට ලක්වුණු ස්වභාවයක් දුරාචාරයේ යෙදුණු ස්වභාවයක් අපේ පෞල් પરම්පරාවල් දන්නේ දන් දෙන්න ගියහම දානයට කලින් පෙරසිට පූර්ව චේතනාවේ හරියම පිරිසුදු. මධ්‍යම චේතනාව දන් දෙන අවස්ථාව ඒ අවස්ථාවත් බොහොම සතුටින් ප්‍රීතියෙන් පිරිසිදුව දන් දෙනවා. දීලා ඉවර වෙලා දුන්න දේ ගැන කල්පනා කරලා දුක් නොවි දුන්නු දේවල් මෙනෙහි කර කර අපි හරියට සතුටු වුණා. පූර්ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා මේ අවස්ථා තුනම අපේ හරි පාරිශුද්ධයි. මේ විදිහට ඊටාම ධර්මානුකූලව අපි කටයුතු කළා. අතීත પરම්පරා හතක අපි කවුරුවත් අකාලේ මෙරෙන්නේ. මේ විදිහට කරුණාකාරණා රාශියක් පැහැදිලි කළා. අපි කවදාවත් දස අකුසල කර්මපතයන් සිද්ධ කළේ නෑ. නිරන්තරයෙන්ම දස කුසල කර්මයන් මත යෙදෙන හිටියා. දස පුණ්‍ය ක්‍රියාවේ යෙදෙනවා දස දාන වස්තුන්හි යෙදෙනවා. කුසලයෙන්ම ජීවිත පෝෂණය වෙනවා. ඒ නිසා අකල් මරණයේ ස්වභාවයක් අපි පරම්පරාවල් වල දන්නේ. ඒකයි මගේ පුතා මැරුණේ නෑ කියලා කියන්නේ. ආචාර්යතුමනි මෙයට කොටු එක්ක සුනකයකගේ වෙන්න ඕනේ. එහෙම නැත්නම් එළියෙකුගේ වෙන්න ඕනේ. මම හොඳටම දන්නවා ධර්මපාල කුමාරය කුමාරයා ඔබේ නිවසේ බොහොම සුවසේ ඉන්නවා කියලා. ඒ තරම් පූර්ණ විශ්වාසයක්. නමුත් එහෙම විශ්වාසයක් ඔබට අපිට ගොඩනගන්න පුළුවන්. මේ විශ්වාසය ගොඩනගන්නේ බුද්ධෝත්පාද කාලයක නෙමෙයි අබුද්ධෝත්පාද කාලේ. බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා මහරජතුමනි එදා ධර්මපාල බ්‍රාහ්මණතුමා වෙලා හිටියේ ඔබතුමා එදා ධර්මපාල කුමාරයා වෙලා හිටියේ ලෞතර බුදු වෙච්ච මමමයි එදා දිසාපාමුක් ආචාර්යවරයා වෙලා හිටි මගේ මේ සාරිපුත්තයන් එහෙනම් එදා මම අකාලේ මියදුනා කියලා කියනකොට පිළි නොගත්ත ඔබ ලෞතර බුදු වෙන්න ගිහිගේ අභිනිෂ්ක්‍රමණය කරපු මම බුද්ධත්වයට පත් නොවි මරණයට පත් වුණා කියහම කොහි පිළිගන්නවද ඒක ආද විතරක් නෙමෙයි එදත් පිළිගත්තේ නෑ. එදා පිළිනොගත් ඔබ අද කොහොමවත් පිළිගන්නේ කියලා මේ කරුණ ටික රජුරුවන්ගේ ආරාධනාවෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ධර්මපාලතුමා සඳහන් කළා දිසාපාමුක් ආචාර්යවරයාට අපේ පවුල් වල අය කවදාවත් බොරු කියන්නේ. එහෙම බොරු නොකියන අභිමානවත් බ්‍රාහ්මණවරයෙක් ඉස්සරහ පිටේ දිසාපාමොක් ආචාර්යවරයා හුඟක් බොරු කිව්වා. පුතා මරණයටපත් වුණා කියලා. මේ ගිනල්ලා තියෙන පුතාගේ යටපොඩි කියලා. කරුණු කාරණා තහවුරු කරහම දිසාපාමොක් ආචාර්යවරයා ධර්මපාල බ්‍රාහ්මණතුමාගෙන් සමාව බොරු නොකියන පරපුරක බොරු නොකියන ශ්‍රේෂ්ඨ සත්පුරුෂයෙක් ඉස්සරහ පිට බොහොම බොරු කියන්නේ සිද්ධ වීම පිළිබඳව සමාවෙන්න කියලා. සමාවීදුවා විතරක් නෙවෙයි. ඒ පරපුරේ තියෙන මේ ශ්‍රේෂ්ඨ පැවතුම් ඉගෙන ගන්න. පුරුදු කරන්න තීරණය කළා. මේ කාරණාවත් එක්ක ඉන්නතනේ අපි සාකච්ඡා කරන්න ඕනේ ධර්මපාල බ්‍රාහ්මණතුමා දිසාපාමුක් ආචාර්යවරයෙක් තමන්ගේ පෞල් පරපුරේ ස්වභාවය ගැන කියපු කරුණටි එනම් මේ කාරණාව පදනම් කරගෙන එදා තිබිච්ච ඒ අභිමානවත් සිතුවිලි තමන්ගේ පෞල කෙනෙක් මරණයටපත් වුණා කියහම තරයේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ආත්ම විශ්වාසය බුද්ධෝත්පාද කාලයේදී අපි තුල ගොඩ නොනැගෙන්නේ මොන හේතුව නිසාද කියන කාරණාව අපි සාකච්ඡා කරමු. මේ කරුණ සාකච්ඡා කරන්නේ පිළිතුරු පන්සිල්ම සාකච්ඡා කරන්නේ. මෙතන පන්සිල් පිළිබඳව ආචාර්යතුමාට ධර්මපාල බ්‍රාහ්මණතුමා කියලා දුන්නා. එහෙමනම් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් අරගෙන ඉපදිච්ච ඔබට මට අපි ළඟ තිබිය යුතු නিত্য වූ පහළම සීලය. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මොන සීලේ නමින්ද? පංසීල් කියලා. ශ්‍රේෂ්ඨ බෞද්ධයෙක් බවට පත් වෙන්නේ නිවැරදිව තෙරුවන් සරණ ගියපු අය. තෙරුවන් සරණ ගියපු අයටයි මේ ලෝකේ බෞද්ධ කියලා කියන්නේ. යමෙක් තවම තෙරුවන් සරණ නොගියේද ඔහු තාම බෞද්ධයෙක් නෙමෙයි. හරියටම තෙරුවන් සරණ යනවා කියලා කියන්නේ. මේ කරුණ පිළිබඳව වෙනම සූත්‍රත් එක්ක බොහෝ ධර්ම දේශනාවල් වල සාකච්ඡා කරලා තියෙනවා. අපේ පින්නතුන් ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ කරුණ බොහොම අහලා තියෙනවා. ඒ හින්දා ඒ පිළිබඳව දීර්ඝව කතා කරන්න කාලය ගත කරන්න කල්පනා කරන්නේ නැහැ. මම කෙටියෙන් මෙහෙම කියුවේ මේ ලෝකේ ඉපදලා ඉන්න සත්වයා විශේෂයෙන් මිනිස්සු අද මෙතන මෙහෙම වාඩි වෙලා හිටියට අපි ඇතුළු මේ අය මේ වාඩි වෙලා ඉන්නේ පෙර කරපු කුසල් මත. එතකොට පෙර පින් රැස් කළා මිසක් පෙර අපි පව් කරලා නැද්ද? පින් වලට වඩා වැඩිපුර පව් කරලා තියෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. උදේ නිදි පැදුරේ නැගිට ගත්ත තැන ඉඳලා හවස මිදියහනට යනකම් අපි අතින් වැඩියෙන් කෙරෙන්නේ පින්න පව්. වැඩියෙන් කෙරෙන්නේ පව්. අද දවස ගැන කල්පනා කරන්න. උදේ අවදි වෙච්ච ඔබ දහවල් කාලයේ ගත කරලා මේ ධර්මදේශනා පින්කමට සම්බන්ධ වෙන්නේ මෙතෙන්ට පැමිණියා. දැන් හැමෝම තිසරණ පන්සිල් මත පිහිටලා කොයි තරම් ඔබට මොන තරම් කේන්තියෙන් දැද්ද? ද්වේෂසිත පහළ වෙන්නේ නැද්ද? රාගසිත උපදින්නේ නැද්ද? මේ ආදි වශයෙන් කල්පනා කරලා බලහම අද දවසේටම මේ කරන එක පින්කම මේ පින්කම සමග අද දවසේ යෙදෙන මොහොත වෙනකොට කොයිතරම් පව් දවස තුල රැස් වුණාද? එහෙම කල්පනා කරලා බලහම පින් වලට වඩා වැඩියෙන් කියලා තියෙන්නේ අකුසල. එහෙනම් සංසාරේ පුරාමත් එහෙම නෙමේද? සංසාර පුරාමත් එහෙම. පින් වලට වඩා වැඩියෙන් කියලා තියෙන පව්. ආම් ඒ අතර අපි නිරයට ගෙනියන්න පව ඕන තරම් තියෙනවා. තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ උපද්දවන්න පව ඕන තරම් තියෙනවා. ඒ පව තව විපාක දීලා ඒ පව පින්නකනේ තව විපාක දීලා විපාක දුන්නා එහෙමනම් අද මේ පින්කම ගාව ඔබනේ එහෙම වුණා නම් මෙලහට ඉන්නේ සතර පායිකෝ නමුත් එච්චර පව් ගොඩක් තියාගෙන අද මෙතන මෙහෙම ඇවිල්ලා වාඩි වෙන්න තරම් වාසනාව ලැබුණ මොන හේතුවක් නිසාද? අපි අද පෞත් එක් පින් කරනවා. එදා පෞත් කළා පිනුත් කළා. සංසාර මහ පුදුම වාසනාවක් නිසා මරණාසන්න මොහොතේ ලැබුණ හිත කුසල සිතක් වෙච්ච නිසා මේ එළඹුණ ජනක කර්මයේ උපද්දවපු කර්මයේ බලය නිසා ඒ කුසල සිතත් එක්ක අපි උපද්දවපු මේ ජනක කර්මයේ තියෙන ශක්තිය නිසා මෙහෙම ජීවත් වෙනවා. නම් අර පව් එහෙමම එහෙමම තියෙන. ඒව කවදාවත් අහෝසි වෙනවද? ඒව මෙහෙම අහෝසි වෙන්නේ නැහැ කවදාවත්. අපිට පුළුවන් මේ ලැබිච්ච වාසනාවන්ත අවස්ථාවෙන් මහ කුසල් රැස් කර කර රැස් කර කර විපාක දෙන්න ලෑස්ති වෙන අර පව් ඈතට තල්ලු කරන්නේ මේ මොහොතෙත් මේ කරගෙන ඉන්නේ හරියට රබර් බෝලයක් වතුරයට ඔබාගෙන ඉන්නවා වගේ වැඩ. ඒක ඕනම මොහොතක අපේ Java මිදිච්ච ගමන් උඩේ ආන් ඒ වගේ අකුසල් යටපත් කරගෙන තමයි මේ හිටි ගමන් ඒක විපාක දෙන්නේ. කුසල ශක්තිය අඩු වෙනකොට ඒ අකුසල් ශක්තිය බලවත් වෙනවා. ඒ හින්දා අපිට අකුසල අහෝසි කරන්න බෑ. කුසලයෙන් යටපත් කරන්න පුළුවන්. එහෙම යටපත් කරන්න බුලුහන් වෙච්ච ප්‍රඥාවන්තයා මේ කාරණාව හොඳට දන්නවා. මේ ජීවිතේ පව් රැස් කරන්න රැස් කරන්න ප්‍රඥාවන්තයා කවදාවත් ඒකට හේතුන්නේ අඥානය තමයි පව් රැස් කරන්නේ. පොඩ ප්‍රඥාවන්තයා දන්නවා පෙර කරපු පව් හුඟක් තියෙනවා. ඒකට තවත් එකතු කරනවා කියලා කියන්නේ මෙවුව කවද මං ගෙවල ඉවර කරන්නද? මෙවුව ගෙවල දෙන්න වෙන කවුරුවත් එනවද? වෙන කාටවත් ගෙවල දෙන්න බෑ මම්ම ගෙවන්න ඕන. ආන්ගේ ප්‍රඥාව ඇති අය ඒකට අමුතුවෙන් රැස් කරන්නේ. කොහොමද භාග්‍යතුන් වහන්සේ කරුණ දැක්වුවේ? මෙතෙක් ජීවිතවල සිදු වෙමින් තියෙන අකුසල කර්මයන් සිදු නොවෙන්න වග බලා ගන්න. තාම මං සිදු කරපු නැති අකුසල කර්මය සිදු නොකරන්න වග බලා ගන්න. දැනට කරන අකුසල් නතර කර ගන්න ඕනේ. තවම කරලා නැති අකුසල නොකරෙන්න වග බලා ගන්න. පළවෙනි සිල්පදේ ගැන කතා කරුවොත් මේක පැහැදිලි කරනවා. අපි අතින් මధుරුව මෙරිලා තියෙනවා. අපි අතින් කූඹි මෙරිලා තියෙනවා. අපි අතින් තව තව පොඩි පොඩි සත්තු මෙරිලා තියෙනවා. හැබැයි තවම අපි හරක් මරලා නැහැ. අලියෝ මරලා නැහැ. මිනිස්සු මරලා නැහැ. අපි තාම ඒ වාගේ ප්‍රාණඝාත කරලා නැහැ. ඒව තමයි මම නොකල අකුසල්. නමුත් අර කුඩා කුඩා විදිහට සිද්ධ වෙච්ච අකුසල් සිද්ධ වෙන එක නවත්තන්න ඕන ප්‍රඥාව පාවිච්චි කරලා. තාම සිද්ධ නොකරපු අකුසල් නොකරන්න වග බලා ගන්න ඕනේ. නැත්තම් ඉස්සරහදී ඒ වගේ මහා කුසල කර්ම වලට යෙදෙන්න පුළුවන්. ඒකට වෙන්න ඉඩ දෙන්න එපා. රැස් කරලා තියෙන කුසල් වඩා වර්ධනය කරන්න ඕනේ. තවම කරගන්න බැරි වෙච්ච කුසල් හොය හොයා කරන්න. මේකනේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව. ප්‍රඥාවන්තයා කටයුතු කරන්නේ විදිහට. ආ මේක නිසා ඒ පෙරපව් ඕනෑම වෙලාවක අපි නිරේට ගෙනියන්න බලාගෙන ඉන්නවා අපි දුර්වල වෙනවා. අඥාවන්තයයි වයත් කර කර ඈත් කර කර කුසලී පෝමි. යම් දවසක අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලය ලබාගත් දවසට අර කඳු වගේ ගොඩ ගිහිල්ලා තියෙන පව් ඒවට මොනවා වෙන්නේ? ඒ පව් වලට කවදාවත් මම සතර පායට ගෙනියන්න බැරි වෙනවා. ආන් එදාට තමයි මම හොඳ ජයග්‍රාහකෙක් බවට පත් වෙන්නේ. ඒ පව් වලට මං සතර පායෙ ගෙනියන්න බෑ. හැබැයි පෙර කරපු ප්‍රාණඝාත කර්ම නිසා සෝවාන් වහන්සේත් අකාලේ මරණයටපත් වෙන්න පුළුවන්. මේ ජීවිතයට බලපානවා අති භයානක සතර පායට ගෙනියන්නේ ගෙනියන්නේ ගෙනියන්නේ. එහෙනම් ප්‍රඥාවන්තයා ඔය කරුණ තේරුම් අරගෙන තේරුම් අරගෙන අකුසල් ඈත් කර කර කුසල් පුරව පුරව යම් දවසක යකී උතුම් මාර්ගයේ ස්පර්ශය කරගන්න. එතනින් එහාට ක්‍රමක්‍රමයෙන් ගමන පිළියෙල කරගන්නවා. නමුත් සෝවාන් වෙච්ච කෙනෙක් ආත්ම හතක් උපදින බවනි අපේ ධර්මයේ සඳහන් කරන්නේ. මේ ආත්ම හතම උත්සාහ නොකර නිදාගෙන මෙහිටියත් උපදින ආත්ම හතම. ඒ ලොකු පාඩුවක් නන්නේ. ඒ ගිරේ තියනවාද? ගිරේ තියන්නේ කවදා? අත්පිනියක් යන්ති මත් කවුරු හරි කඩුවකින් කොටලා මරනවා නැත්තම් හදිසි යකුණක් වැදෙනවා නැත්තම් සතෙක් පහර දෙනවා ආත්ම හතකට වඩා උපදින්නේ නැහැ කියලා සඳහන් කරනවා දැන් කාමසෝවා සඳහන් කරනවා කෙනෙක් ඇවිල්ලා කඩුවෙන් හිටුවා අකුණක් කුපුරලා සතෙක් පහර දීලා මරණයක් නන්නේ ඒකනේ මැරෙන්නේ නැහැ කියන්නේ. කඩුවෙන් කොටහම දෙකට කැපෙනවා. මැරෙන්නේ නැහැ. මං කිව්වේ ආයේ කැලි දෙක සම්බන්ධ වෙනවා කියලා නෙමෙයි. පිරිනමම් පාන. අන්තිම ආත්මය. ඒකයි මං කිව්වේ ආත්ම හතම නිදාගෙන හිටියත් පාඩු නෑ. අන්තිම ජීවිතයේ මරණයටපත් වෙනවා නෙමෙයි පිරිනමම් පාන. ඒ තරම් බොහොම වා වාසනාවන්ත අවස්ථාවක ඒ උතුම් භූමිය ස්පර්ශ කරගන්න. නමුත් වෙනුතුනේ භාගතුන් වහන්සේ අපිට අප්‍රමාණ අනුකම්පාවෙන් තිසරණ සහිත පන්සිල් පිළිබඳව දේශනා කළා. අපි මේ තිසරණ ගැන කී කී මේ ලෝකේ බෞද්ධයාට තියෙන පුදුම ලාභයක්. බෞද්ධයෙකුට තියෙන ලාභය වෙන කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. මොකද බෞද්ධයන් තියෙන උතුම් ලාභය. පින්කේ ලාභය තමයි අතිභානක නිරයෙන් බේරෙන්න බෞද්ධයාට තියෙන හැකියාව මේ ලෝකේ වෙන කාටවත් නැහැ. ඔබ හරියටම බෞද්ධයෙක් බවට පත් වුණා නම් මෙරිච්ච ගමන් කොහෙද අපි උපදින්නේ? දිවි ලෝකේ ඒක කවුද එහෙම කියන්නේ? මහා බ්‍රහ්ම රාජයේ බුදු පියාණන් වහන්සේ. කොතනද මේ කතාව සඳහන් වෙලා තියෙන්නේ? ගෙදර තියෙනවනේ පිරිත් පොත්. අරගෙන බලන්නකෝ මහා සමය සූත්‍රය. මහා සමය සූත්‍රයේ තියෙන හතරවෙනි කතාව. 1 2 3 4 මේ ගාථා හතර කියන්නේ බ්‍රහ්ම රාජ්‍ය හතර දෙනවා. ඒගොල්ලෝ කොයි වෙලාවෙද මේක කියන්නේ කියන කාරණාව හරි විචිත්‍රයි නමුත් ඒකත් ටිකක් කාලෙ දික් වෙනවා අපිට මේ ජාතක කතා විතරු කරුණු ටික සාකච්ඡා කරන්න කලින්මදී වෙනවා. බ්‍රහ්ම රාජ්‍ය හතර දිනක් භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා සංදේශ හතරක් ඉදිරිපත් කළා. හතරවෙනි බ්‍රහ්ම රාජයා සියලු දෙනාටම වඩා උසස්. ඒ බ්‍රහ්ම රාජයා ඉදිරිපත් කරන සංදේශය තමයි හතරවෙනි ගාථාව. අනිත් සංදේශ තුන තමයි එක දෙක තියෙන්නේ. හතරවෙනි සංදේශ මේක කටින් කියන්නේ. ලියාගෙන ඉන්නේ අපි වගේ. බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහලා දෝත නල්ල මත තියාගෙන දන ගහලා කිවට උත්පුටි කියන්නේ. දකුණු දන මඩල බිම තියෙන. වම් දන මඩල මත වැලමිට තියෙන. දෝත එකතු කරලා නල්ල මත තියාගෙන භාගතුන් වහන්සේට සඳහන් කරනවා. "යේ කේචි බුද්ධං සරණං ගතාසි උන්නතේ ගමිස්සන්ති අපාය භූමි." ස්වාමීනි භාගතුන් වහන්සේ යමෙක් බුදුන් සරණ ගියා නම් යන්නේ නැහැ කවදාවත් අපායට. නැතේ ගමිස්සන්ති යන්නේ නැහැ කවදාවත් අපායට. පහාය මානුසන්දේහං යම් දවසක මේ මනුස්ස කයෙන් ප්‍රාණ වායුව පිට වෙලා යනවාද? පහය පිට වෙලා යනවාද? එදාට අපි කියන්නේ පුජ්‍යලයා මරුණ කියලා. ප්‍රාණ වායුව පිට වුණා. මැරිච්ච පුජ්‍යලයට උපතක් තියෙනවා. මරණ කෙනා මැරිලා උපදිනකොට අපිට ඇහි පිල්ලමක්වත් ගහන්න කාලයක් නැහැ. අපි ඇයි පිල්ලම් සලන් ඉස්සරලා මරණ පුජ්‍යලයා ඊළඟ තැන උපදින. නමුත් මේ පුජ්‍යලයා කොහොමද උපදින්නේ? දේව කායම් පරිපූර්ණසන්. සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි. බුදුන් සරණ නොගිය අය. නිරය පිරිස පුරවනකොට, තිරිසන් පිරිස පුරවනකොට, പ്രേත පිරිස පුරවනකොට, අසුර පිරිස සම්පූර්ණ කරනකොට බුදුන් සරණ ගියපු අය දෙව් පිරිස පූර්ණේ කරනවා. මේක බෞද්ධයාට ලැබිච්ච පරම භාග්ය නෙමෙයි. එහෙනම් බෞද්ධ කියන්නේ හරියටම බුදුන් සරණ ගියපු අය. මේ ලෝකේ තියෙන පින්නතනේ පරම ගම්බීර වචන තුනක්. ඒ වචන තුනේ ගාම්භීරම ප්‍රකාශය මොකක්ද? බුද්ධං සරණං ගච්ඡාමි මේ ප්‍රකාශයේ තරම් ගැඹීර ප්‍රකාශයක් මේ විශ්වයේ වෙන කොහෙවත් බුද්ධෝත්පාද කාලයක විතරක් ඇති වෙන්නේ මේ පරම ගැඹීර ප්‍රකාශය උරුම කරගන්න ප්‍රකාශ කරන්න ඔබට මට ලැබිච්ච මේ කට මොන තරම් පිනක් සහිතව අපි ලැබුණා අපිට ලැබිච්ච මුකේ ලැබුණේ පෙර පින් හින්දා මේ මුළු ජීවිතේම පෙරපින් නිසා නිර්වෘල්ව කල්පනා කරන්න පුළුවන් මනසක් හම්බ වුණේ පෙරපින් නිසා හැමෝටම හම්බුන්නේ එහෙම මනසක් සමහර අයගේ අයගපත ඔක්කොම හොඳයි නමුත් මනස හොඳ උම්මත්තක ස්වභාවය මිනිස්සුන්ට අත් දෙකක් තිබුණාම මේ ලෝකේ උපදින හැමෝටම අත් දෙකක් තියෙනවා සමහර අයගේ අත් දෙක කොටයි. සමහර අයගේ ඇඟිලි නෑ. සමහර අයගේ කාතක් නෑ. පින් අදිවිත් වෙනවා. සමහර අයට පාද අහිමි. සමහර අයට වචන අහිමි. සමහර අයට පෙනුම අහිමි. සමහර අයට ශ්‍රවණය අහිමි. සංසාරේ ඒ ඒ දේවල් වලට පින් මදිවිච්ච නිසා. නමුත් අපිට වචන අදිමි. අපිට වචන ප්‍රකාශ කරන්න බැරි ඔබට මට හම්බ වෙච්ච වචන ප්‍රකාශ කරන්න ලැබිච්ච හැකියාවෙන් මේ ලෝකෙ ප්‍රකාශ කරන්න තියෙන පරම පූජනීයම වචන තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. මේ ප්‍රකාශය හරියටම කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයා දෙව්ලොව උපදිනවා. මේවට කියන්නේ කරුණ වාක්‍ය කියලා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. අපිට තේරෙන භාෂාවෙන් කියුවොත් මේවට කියන්නේ දියුරු ප්‍රකාශ කියලා. හරියටම බුදුරජාණන් වහන්සේ ළඟ දියුරන්න ඕනේ. ස්වාමීනි මං ඔබ වහන්සේ සරණ යනවා කියලා. ආන් මෙහෙම දියුරපු කෙනාට කවදාවත්ම බුදුරජාණන් වහන්සේ ගැන අල්ප මාත්‍ර සැකයක්වත් නැහැ. යමෙක් ගැන බුදුරජාණන් වහන්සේ ගැන සැක නැත්නම් ඔහුට භාගතුන් වහන්සේගේ සරණ ලැබුණා. යමෙකුට භාගිතුන් වහන්සේ සැක නැත්නම් ඔහුට කවදාවත් ධර්ම රත්නයේ සංඝ රත්නයේ සැක වෙන්නේ නැහැ. ආන් ඒ නිසායි බුදුන් සරණ ගියපු කෙනා දහම් සංගුම් නිකම්ම සරණ ගියා කියලා කියනවා. එතකොට මේ තිසරණේ හරියට පිළිහිටපු කෙනාට බෞද්ධ කියනවා. ඒක සම්පූර්ණ වෙන්නේ පන්සිල්ලෙන්. ආන් ඒ නිසායි ගහට පොත්තක් පොත්තට ගහක් වගේ තිසරණයයි පන්සිලේ බැඳෙන්නේ කියන්නේ. එහෙමනම් පින්වත්නි ඒ පන්සිල් වල පළවෙනි ශික්ෂාපදේ මොකද්ද? පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදිය. බුදුරජාණන් වහන්සේටයි කුරුන්දි වෙන්නේ. ස්වාමීනි දිවි හිමින් ප්‍රාණඝාත කරන්නේ නැහැ. මේක හරිය ගැඹුරු ප්‍රකාශයක්. දිවි හිමියෙන් ප්‍රාණඝාත නොකරන පුරුදු කරන්න ඕන සෑහෙන කාලයක්. ධර්මපාල පරපුර කියලා කියන්නේ ඒක මනාව පුරුදු කරපු අයට. සමස්තයක් වශයෙන් පන්සිල් මාරගත්තහම අපේ පිළිතුරු දෙකෙන් නැද්ද? මේ පන්සිල් රකින්න එක කොච්චර අමාරුද කියලා. මෙහෙම ඉන්නකොට තේරෙන්නේ නැහැ ඔක. දවසක සිල් රකින්න කියලා එළඹෙන්නේ. මම කිසිම හේතුවක් නිසා පන්සිල් කඩාගන්නේ නැහැ කියලා ඒ තීරණයට එන්න ඕනේ. ඒ මත සිහිය උපදවාගෙන කටයුතු කරන කෙනාට තමයි තේරෙන්නේ සිල් කැඩෙන්න අවස්ථා කොච්චරනම් තියෙනවද කියලා. නිකම් ඉඳගෙන හිටියාම ඕක රකින්න එක මොකද්ද කියලා හිතෙනවා. අවස්ථාව දෙලබිලා බලන්න ඕනේ. සිහිය නැති වෙච්ච මොහොතක් මොහොතක් ගන්න සිල් කැඩෙනවා. හරියට හිතලා බැලුවොත් හරි තියුණු කාරණා. මොකද මරුණ ගමන් සුගතිය උපදින්න පහසු නෑනේ. අපි මෙහෙම කාරණාවක් සඳහන් කළොත් කොයි තරම් තියුණුද කියලා බලන්න සිහිය නැති වෙච්ච තැන කැඩෙනවා කියලා මම කිව්වේ ඒකයි. හරියටම බැලුවොත් කියන්නේ. අපි යනවා කාගේ හරි ගෙදරකට. ඒ ගෙදර කට්ටිය කෑම කන වෙලාව. මම තාම කෑම කන්නේ නෑ. ගෙදර යහනවා කෑම ටිකක් හම්බුනේ. කෑම කන්න හොඳටම වමනාව තියෙනවා. බඩගිනිත් තියෙනවා. හැබැයි මාන්නෙකුත් තියෙනවා. මගේ මාන්නේ මොකද? කන වෙලාවට මාවා කියලා හිතයි. එහෙම එහෙම කල්පනා කරයි කියලා හැඟීමක් තියෙනවා. ඒ හින්දා මම කියනවා නෑ එපා දැන් කන්න බෑ කියලා. ඇත්තද කීවේ බොරුද? ටීවී ගොඩ. පෙරත්ත කරලා පෙරත්ත කරලා ගෙදර ආයේ බෙදලා දුන්න අපූර්වට අනුභව කරනවා. දැන් කිව්වේ දැන් එපා කියලා. දුන්නහම අනුභව කරනවා. කියලා කියන බොරු නෙමෙයි. හිතයට තිබ්බ නේද ඇත්තටම ඕනෙක. එතකොට මේ මානවී කියන ධර්මතාවය සිල් රකින්න කොච්චර බාධා කරනවද? සිහිය නැති උනතන මානය ලැබුණ තැන එහෙනම් පිළිතුරේ අපි එතෙන්ට යනකොට කරුණු හදාගෙන යන්න ඕනේ. මට මේ වෙලාවේ නොයා බෑ. නමුත් මේ වෙලාව අනිවාර්යෙන් උදේට දවල්ට රැයට කෑම ගන්න වෙලාව. ගියහම මෙහෙම අහන්න පුළුවන්. නමුත් ඒ මිනිසුන්ට ඒක කරදරයක් වෙන්නත් පුළුවන්. ගෙදර හතර පහ දිනකට විතරක් උයාගත්ත එක මටත් දුන්නාම ඒගොල්ලන්ට මදිපාඩු වෙන්න පුළුවන්. දැන් මම කොහොමද මේකෙන් බේරෙන්නේ අයියෝ? ඒකට උත්තර හදාගෙන යන්න ඕනේ. මම තාම කෑම කෑවිලා නැහැ. හැබැයි ගෙදර ගියලයි තියෙන්නේ. එහෙනම් මගේ කාරණාව විතරක් කියලා යන්න. ඒ වගේ උත්තර ටික හදාගෙන යන්න ඕනේ සිල් රැක ගන්න නිසා. ආන් එහෙම සිවුම් තැන් වලට එනකොට තේරෙනව නේද? ආරක්ෂා කරනවා කියලා කිව්වට ඒක කොයිතරම් හිමුද කියලා. එහෙනම් මනස සිහියකුත් තියෙන්නේ. මම ඒක උදාහරණයක් කිව්වා. ඒ විදිහට කල්පනා කරලා බලන්න. නමුත් පින්වතුනි, දැඩිසේ සිහිය උපදවන්න. නිරන්තරයෙන් මේ කාරණාව යෙදෙන්න හදන්නකෝ. එතකොට මතක් වෙනවා. වචනය කියන්න හදනකොට මතක් වෙනවා මම මුසාවාදා ශික්ෂාපදේ ආරක්ෂා කරනවා නේද ඕක කැඩෙනවා. සමහර වෙලාවට සිහි එන්නේ කැඩුනට පස්සේ. නමුත් දැන් කැඩුනට පස්සේ හරි සිහි එනවනේ. වෙනදා එහෙමත් නෑනේ. එහෙනම් මං අනිත් අයට වඩා ටිකක් දියුණු තැන ඉන්නවනේ. ඕක දැන් තව ටිකක් වර්ධනය වෙලා කැඩෙන්න ඉස්සරලා සිදුවෙනවා. ඒකයි නමුත් ඒ කාරණාවට අපි දෙන්නේ. නමුත් අපි උත්සාහ කරන්නේ. නිරේ නිරේ ගැන කීවට අපි තාම දැක්කේ ඕන තරම් උරි ඉඳලා ආපු අය නිරේ නොගිය කිසි කෙනෙක් නැහැ නේද? ඔබත් මමත් කවුරුද? නමුත් දැන් මතක නැහැ. අපි උත්සාහ කරන්න ඕනේ කොහොම උත්සාහ කරමුද? මේක එතකොට පිළිතුරු හරි ලේසියද? දැන් බලන්නකො ශිෂ්‍යත් ලියන ළමයා ඒක මහ ලොකු බරක් නේ. නමුත් එයාට හතේ පන්තිය, අටේ පන්තිය, 10 පන්තිය දිහා යනකොට ශිෂ්‍යත් ලියන දුන්නේ එයා මොනවද කරන්නේ? සාමාන්‍ය පෙළ එයාට හරි බරයි. හැබැයි විසස් පෙළට ඉගෙන ගන්න කාලේ එයාට සාමාන්‍ය පෙළ හරි ලේසියි. ආනන්ද වගේ මේ ශාසනයේ ක්‍රමක්‍රමයෙන් පන්සිල්ලකින් පටන් අරගෙන ඉහළට ඉහළට පියවරින් පියවර මේ සීලය ගැන පැහැදිලි කරනවා. පන්සිල් රකින්න කෙනාට අටසිල් අමාරුයි කියලා හිතෙනවා. හැබැයි අටසිල් රකින්න තීරණය කරපු කෙනාට පන්සිලුත් මොකක්ද කියලා හිතෙනවා. පුරුදු කරන්න ඕනේ බලන්න පුංචි ළම පුංචිම කාලේ අකුල් දෙකයි අත් දෙකයි ඔසවගෙන උඩු බෙලිය අතටම හිටියේ. මාස දෙක තුනක් යනකොට මුණින් හැරුණා. තව මාස කිහිපයක් යනකොට බඩ ගෑවා. ඊට පස්සේ දන ගෑවා. ආයෙ ටිකක් කල් යනකොට ඉඳගත්තා. දැන් ඉඳගෙන සතියක් දෙකක් යනකොට මෙයා මොකද කරන්න හදන්නේ? නැගිටින්න හදන්නේ. හැබැයි නැගිටිනකොට වැටෙනවා. වැටෙනකොට විදිනවා. අපි වැටෙනවා වගේ දී චූටි කෙනා වැටුනහම අපිට වඩා අතපය හරි සිවුම්. අපිට වඩා රිදෙනවා. වැටිලා අඬනවා. අම්මා ගිහිලා ආව නලවලා නිදි කරනවා. නමුත් මෙයා නිින්දෙන් ඇහැරිච්චාම ආයෙ නැගිටින්නේ නැද්ද වැටිලා රිදුණා කියලා නැගිටින්න කොහොමද? ආයෙ නැගිටිනවා. ආයෙ වැටෙනවා. ආයෙ නැගිටිනවා. ওই වැටෙනකොට සමහරවල් කටු උඩ වැටෙන්නත් පුළුවන්. අඩිය උඩ වැටෙන්නත් පුළුවන්. දවස් ගාණක් නිල් වෙලා තියෙන්න පුළුවන් වැඩිච්ච තැන. නමුත් තෙල් බෙහෙත් කරලා අම්මා තිබ්බට මෙයා ආයෙත් නැගිටිනවා. නැගිටින එක නැවතුනේ නෑ. මේ වාඩි වෙලා ඉන්න හැමෝමත් එහෙම නැගිටිනවා. නමුත් දැන් දැන් නැගිටතර වැටෙනවද? වැටෙන කාලයක් ඉන්න ඉස්සරහට තරවා පිට. නමුත් එදා අවුරුද්දක් අවුරුදු එකමාර දෙක ගිය තැන ඉඳලා තාම පහසුවෙන් වැටුනේ වැටුනේ එදා අල්ලගෙන නැගිට්ටා දැන් අල්ලන්නේ බලන්නකො බයිසිකලයක් වාහනයක් පුරුදු වෙනකන් ඉස්සරලාම බයිසිකලේ පුරුදු වෙන කාලේ අර හැන්ඩල් එක තද කරලා අල්ලගෙන වටපිට බලන්නේ නැතුව බොහොම බයෙන් සමහරවිට කකුලක් බිම ගහ ගහ වගේ එහෙම ගිහිල්ලා ගිහිල්ලා දැන් කකුල් බිම ගහන්න නැතුව යන්න. අද වට පිට බලන්නේ තව බය. දැන් හොඳට පුරුදුයි. දැන් කොහොමද යන්නේ? වට පිට බලන අතෑරලා යනවා. අනිරෝධෙනුත් යනවා. යාළුවන් සතු උසුළු විසුළු කරනවා. ඇස් පියාගෙනත් යනවා සමහරලා. බයෙන්ද? අර පුරුදු වෙච්ච කාලේ දැනුම් තියෙන වෙනස. සීල රකින්නත් පුරුදු කරන්න ඕනේ. කැඩි කැඩි කැඩි කැඩි උත්සාහ කරනකොට කාලයක් යනවා නොකැඩීම සීල රකින්න පුළුවන් දවස. ඉතින් දෙවියනේ වදන් දෙන්න. එදාට හැබැයි අනුමුති ජයග්‍රහති. මේ ජීවිතේ බොහෝ බොහෝ කරුණ දිනක් කෙනෙක් බවට සතර අපාය දිනන්න පුළුවන් නම් ඒක තරම් වෙන දිනමක් නෑ මේ ජීවිතේ. නමුත් මේ කාරණා පිළිතුනේ අපි බොහොම සුළුවෙන් දකිනවා. මේ සිල්පද පහට මොන සිල්පද කියලාද කියන්නේ? ලෝකවද්‍ය ශික්ෂාපද. ඒ මේවට ලෝකවද්‍ය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණත් නැතත් ප්‍රාණඝාත කළොත් මිරේ යන්නේක ඒකාන්තයි. මේ සිල්පද පහ උල්ලංඝනය කරන අයට නිරේ දුර හැදිලා තියෙනවා. ඒක බුද්ධෝත්පාදද බුද්ධෝත්පාදද කියලා කාලයක් මේ සිල්පද පහ විශ්ව න්‍යාය පත්‍රයේ තියෙන නීති පහ ඒක උල්ලංඝනය කරපු කෙනාට සතර අපාය තමයි දඬුවම් හම්බ වෙන්නේ ලෞතර භාගතුන් වහන්සේ මොකද කරලා තියෙන්නේ ලෞතර බුදු බව හොයනවා කියන්නේ ධර්මය අධ්‍යයනය කළ ධර්මය හොයනවා කියන්නේ බුද්ධත්වයේ ලබලා උන්වහන්සේ හෙව්වේ මේ ස්වභාව ධර්මයක් ක්‍රියාත්මක වෙන්නේ. සැබවින්ම බුදුදහම කියලා කියන්නේ ස්වභාව ධර්මයයි. ඒක භාග්‍යතුන් වහන්සේගේම නිර්මල ප්‍රකාශය. බුදුදහම නම් ස්වභාව ධර්මයයි. මේ ස්වභාව ධර්මයේ හැසිරෙන්නේ කොහොමද කියලා අධ්‍යයනය කළා. ආන්ගේ මහා පුරුෂෝත්තමයන්න් වහන්සේ දැනගත්තා. මේ විශ්ව න්‍යාය පත්‍රයේ මෙහෙම සිල්පද පහක් වෙනවා. නීති පහක්. නමුත් ඒක සාමාන්‍ය මිනිසු දන්නවද? නොදන්න නිසා මේ මහා කාරුණිකයන් වහන්සේ අපිට පෙන්නවා මේ විශ්වයේ ජීවත් වෙන්න කැමති ඔබ මේ මේ නීති උල්ලංඝනය කරන්න එපා. අනුන්ගේ ආයතනයකට ගියහම එතන තියෙනවා නීති පද්ධතියක්. ඒ නීති පද්ධතියට අනුව අපට එතන වැඩ කරන්න බැරි නම් අපි ආයතන වයින් කරනවා. විශ්ව න්‍යාය පත්‍රයේ තියෙන මේ නීති පහ උල්ලංඝනය කරන අයට දඬුවම් දෙන්න තැනක් විශ්වයේ විසින් නිර්මාණය කරලා තියෙනවා. සමහර මිනිස්සු අහනවා නිලවේ ගැන කියාම කවුද අපාය දැක්කේ? කවුද අපාය හැදුවේ? කොහොමද හැදුවේ? ඒ වගේ විවිධ ප්‍රශ්න අහනවා. ඒගොල්ලෝ පිළිගත්තත් නැතත් නිරයක් තියෙනවා. ඒගොල්ලෝ කැමති වුණත් නැතත් ප්‍රතිපත්තිය වැරදි නැහැ නිරේට යන්නේ. ඒකද යාළුවගේ කැමැත්ත බලපාන්නේ. එතකොට කවුද මේක හදලා තියෙන්නේ එහෙනම්? ඒ ස්වභාව ධර්මයගේ නිර්මාණ. මම ඔක මෙහෙම කිව්වේ. මේ ලෝකේ අපි ඉගෙන කියා ගන්නකොට අපිට හම්බ වෙන අධ්‍යාපන සහතික ක්‍රීඩා සහතික ආදී මේ නොඑක් දේවල් අපි ওই ටික ඔක්කොම එකතු කරනවා. ඇයි ඒ ටික මට අනාගතයේදී ඕන වෙනවා. මොකද? පැකියාවක් ගන්න කල්පනා කරනකොට මගේ හැකියාවන් ටික පෙන්වන්න ඒක පරීක්ෂා කරලා තමයි මට නිලතල හම්බ වෙන්නේ. ඒකේ උසස් පහක් බව තීරණය ඒ නිසා ඉගෙන කියාගෙන සම්මුඛ පරීක්ෂණ ගාන යනකොට ඕකත් අරගෙනම තමයි යන්නේ. ඒ මගේ හැකියාවන් සහ මගේ පොරොත්තු ටික. මේ ලෝකේ අපි මෙහෙම ජීවත් වෙනකොට කෝටි කීයක් ජීවත් වෙනවද විශ්ව ධාතුවේ? ආන් හැම එක්කෙනෙක් එක්කෙනෙක් එක්කෙනෙක් ගානේ ඒ හැම කෙනෙක් පිළිබඳවම තොරතුරු සටහන ස්වභාව ධර්මයේ ගාව අපි ගාව තියෙන අර ලිපි ගොනුව වගේ අපි මේ ලෝකේ ජීවත් වෙච්ච හැටි පිළිබඳව තොරතුරු ටික තියෙනවා මේ ස්වභාව ධර්මයේ. මගේ හිස්ම ටික මෙහෙන් පිට වෙන්න ඕන මෙන්න කියලා ලෑස්ති වෙලා පිට වෙනවත් එක්කම මම වෙනුවෙන් ගොනු වෙච්ච ස්වභාව ධර්මයේ ලිපි ගොනුව අදාළ තැනට ගිහිල්ලා තියෙනවා. ආන් එතනදි තීරණය කරනවා දැන් එන කෙනාට ඊළඟට විශ්වයේ තිලින වෙන්න ඕනේ ඇඟ මොකද්ද කියලා. ඒක නිවේද. තිරිසන් ලෝකේ පාද දෙකක් සහිත තටුවෙක් වගේ. අතපය මොකවත් නැතුව බඩගාගෙන ඇදීගෙන යන සර්පකයක්. පිළිගඳ ගහන මහ මුහුදේ මත්ස්‍යෙක්. කැස් බෑවෙක්ද කිඹුලෙක්ද? කබර ගොයෙක්ද තල ගොයෙක්ද? අලියෙක්ද ඇතෙක්ද? කොහොම ඇඟක්ද මෙයාට හම්බ වෙන්න ඕන? ප්‍රේත ලෝකේ අවුරුදු කෝටි ගණන් බඩගින්න ඉන්න ජීවිතයක්ද? අසුර ලෝකේ අප්‍රමාණ දුක් විඳින ජීවිතයක්ද? එහෙම නැත්නම් යදුන් ගණන් රැස් විහිදෙන දකින්නන් මවිතේ පුදුමයට උම්මාදීපත් කරවන සාමාන්‍ය පෞතියන නම් ලොපෙනින් ජීවිතේ කායක්ද? බ්‍රහ්ම කායක්ද? මේ පුද්ගලයාට උරුම විය යුත්තේ කියන තොරතුරු ටික එතන තියෙනවා. ඒ හින්දා නිකම්ම මේක ඉපදිලා නිකම්ම කාලා බිලා නිකම්ම මෙරළ යනවා නෙමේ අපි ගැන සමීක්ෂණ කරන වෙනම පිරිසක් මේ විශ්වයේ ඉන්නේ. ඒ කියන්නේ මනුස්සයෝ නෙමෙයි ඒ මේ ස්වභාව ධර්ම. මේ ස්වභාව ධර්මයට අනුකූල වෙලාම ජීවත් වෙන්නේ. මේ ස්වභාව ධර්මයට එරෙහි වෙන්න එරෙහි වෙන්න ස්වභාව ධර්මය අපිට අකාරුණික වෙනවා. මේ කාලේ ඒක වෙලා තියෙනවා. ස්වභාව ධර්මය බොහෝ සෙයින් අපිට අකාරුණිකයි. දෙවිවරු බොහෝ සෙයින් අපිට අකාරුණිකයි. එහිදී අපි බුදුරජාණන් වහන්සේට කී කරුණක් අපි බුදුරජාණන් වහන්සේගේ නියම ශිෂ්‍ය භාවය ලබලා නැතුව කටයුතු කරන නිසා විශේෂයෙන් අපි කරුණ නිසා භාග්‍යතුන් වහන්සේ පෙන්නපු කරුණ පිළි අරගෙන ක්‍රියාත්මක කරන්නේ නැහැ. මොකද උන්වහන්සේ අනාදිමත් කාලයක් දුක් විඳි අපි වෙනුවෙන් අපි මේ සංසාර සාගරයෙන් ඈතර කරන්න සතර අපායෙන් බේරන්න ඒ තරම් දුක් විඳලා අපිට මඟ හොයලා දීලා තියෙනකොට අපි මේ මාර්ගය යන්නේ නැතිකොට මේ සම්මාදිටික දෙවිවරු අපි ගැන කිසි පැහැදීමක් නැහැ. ඒක මේ කාලේ හොඳට පේනවා. ධර්මයේ දන්න අයට හොඳට වැටහෙනවා. සම්මිය දෘෂ්ටික දෙවියෝ අපි සමන අපි බව. ඒකයි සමහර පැති වලට වඩින්. සමහර පැති වල ගංගවතුන්. සමහර පැති වල නායයනෝ. සමහර පැති වල සුලිසුලන්. සමහර පැති වල බොණ්ඩවක් උතුරනවා. වතුර ඕනේ දිහාට වහින්නේ වතුරෙන් වැඩක් නැති දිහාවල් වල ගම් වතුර ගලන එයි මේ බැස්ස වලාහක දෙවියන්ගේ තියෙන අකමැති මේ පොළොන්නරුව වාගේ ප්‍රදේශය බොහෝ සෙයින් ගොවි ජනපද තියෙන ප්‍රදේශය බහින්දුන් මෙහාට අපිට නෑ පැස්සෝන් නැති දිහාවල් වල ගලාගෙන අපිටත් ඉඳලා හිටලා වහිනවා ඒ වහින්න ගත්තහම හේන් වලට කුඹුර වලට කොච්චර ඉස්සක් හේදෙනවද? දෙතුන් පාර ඉහලා යන්තම් කුඹුරු හේන් පදම් කරගන්න. එහෙම කරගෙන ආය කරල් කපන කාලේ එනකොට සමහරවිට දවස් දෙකේ තුනේ වී කරල් ටිකේ ඉඳලා යට වෙනවා. ඇති කරලා නැති කරලා දාන. සමහර කාලෙක පැහිලා කපා ගන්නත් දෙන්නේ. හැබැයි එහෙම දුන්නහම ආය කන්න හතර පහකට වහින්නේ. නොමරි ජීවත් වෙන්න අවස්ථාව දීලා තියෙනවා පාලනය කරන්න. එයි බුදුරජාණන් වහන්සේට කී කරු නැති පාපකාරී මේ මිනිස්සු පවෙම්ම දිනු වෙවි කටයුතු කරන පව් දිනු කරගන්න. ඒ මිනිස්සුන්ට කන්න දෙකම හොඳට සැලකුවොත් යල මහ හොඳට පැහුණොත් මේ මිනිස්සු ධාර්මික වෙයිද? හරියට ඒක කොයි වගේද? ඒක හතුරන්ට ආයුධ දුන්නා වගේ. ආ මේකයි එක කන්නක් ඇහිලා කන්න හතරක් පහක් පාළු කරුදා. එහෙම කරන්නේ නැහැ. අපි ධාර්මික වෙනවා. අතීතී අතීත කොයි විදිහට අපිට සැලකුවාද මේ දෙවිවරුන්? ඒ මිනිස්සු හරි සම්මාදිට්ඨිකයි. සම්මාදිට්ඨික දෙවියන්ට හරියට මිනිස්සු පින් දුන්නා. දැන් සම්මාදිට්ඨික දෙවියන්ට පින් දෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. මිත්‍යා සංකල්ප වලින් අපේ ජීවිත පිරිනවා. අපි කිරි මිත්‍යාවක් ඉතුරුවා. සම්මාදිට්ඨික දෙවියන්ට පින් අනුමෝදන් කරන්නේ. සමහර වෙලාවට බණක් දහමක් දේශනා කළා. එහෙම නැත්නම් අපි අපේ පින්කමක් කළා. සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට පින් දෙන බවක් පේනවලු. අපි තියෙන ඔබම දිග ලිස්ට් එකක් පින් අනුමෝදන් කරන්න. අපි කිරි ටික උතුරලා ඒ කටයුත්තෙත් අපි නොයෙක් කඩවර දෙවියෝ පේනවා අර දෙවියෝ මේ දෙවියෝ කියනවා. තවත් මිත්‍යා දෘෂ්ටික දෙවියන්ගේ නම් හැල්ලා කියලා අපි පින් දෙනවා. ඒ සම්මා දෘෂ්ටික දෙවියෝ අපි ගැන කී සතුටක් සතුටක්. උන්වහන්සේට අපි පින් දෙන්නේ මේකනේ ලංකාව අරගෙන බලහන් ලංකාවේ ලොකුම ජලාශය තියෙන අනුරාධපුර පොළොන්නරුව මේ ප්‍රදේශය. වර්තමාන මිනිස්සු හිතනවා ඇති මේ තරම් ආයන අනුරාධපුරේ පොළොන්නරුවේයි මේ තරම් ලොකු වෙන්නේ හැදුවේ කියලා. අපේ රාජරාජ මහා මාත්‍යාදී පූජනීය ස්ථාන වැඩියෙන් ගොඩනගලා තියෙන මේ සත්වල්ලේ අපේ රාජධානි තිබුණ මේ පැත්තව මොන තරම්නම් ශ්‍රද්ධාවන්තයෝද මේ පැත්තේ හිටියේ එක තරුණියක් තමන්ගේ සහෝදරයා විවාහ යෝජනාවක් කරාම මොකද සඳහන් වෙන්නේ මට බුදුන් වඳින්නේ නැති නිසා මං ඒ ප්‍රදේශයට විවාහ වෙලා යන්නේ නැහැ කිව්වා කවුද කාවන්තිස්ස මහ රජුරුවන්ගේ ආගමන කොහෙද ඒ කාලේ අනුරාධපුරේ ද්‍රවිඩ අයතිය. එතකොට රජුරු තමන්ගේ රාජ්‍ය මේ ආසන්න ප්‍රදේශවල ගොඩනගලා තමන්ගේ නැගෙනහිරට විවාහ යෝජනාවක් ගෙනාවා. ඒ විවාහ වෙන්න කිව්වේ මේ ප්‍රදේශයේ. මේ පොළොන්නරුව අවුත්. රෝහණින රජකම් කියන්නේ. ඒකට පොළොන්නරුව අවුත් විවාහ වෙන්න කියලා අවශ්‍යයි. ඒ සඳහන් කරනවා මට බුදුන් වඳින්න ලැබෙන්නේ නැහැ කියකියේ. ඒ හින්දා මම මෙහෙ යන්නේ නැහැ. විවාහ නුනත් මට භාගතුන් වහන්සේ වඳින්න තියෙනවා. මේ අපූර්ව සහෝදරයා ඒ කියන්නේ ඇගේ සහෝදරයෝ නැගෙන්නේ මේ ප්‍රදේශයට විවාහ කරවන්නත් ඕනේ. සිංහල රාජකුමාරවරුගේ කාලේ වැඩිපුර මේ පැත්තේ හිටියේ. නමුත් ඇගේ ගුතුන් වදින අවශ්‍යතාවය සම්පූර්ණ කරලා දෙන්න මහවැලි ගංගාල දිගේ ඇවිල්ලා අපෝරු චෛත්‍යයක් තිබුණා. චෛත්‍ය හදන ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මේ කටයුතු කරනකොට නැගණියට වන්දනා කරගන්න තැනක් තියෙනවා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ. ඒ ඊට පස්සේ තමයි කැමති මෙහින් විවාහ වෙන්නේ. කවුද? සෝමාදී. තමන්ගේ නංගි විවාහ කරවලා මේ ප්‍රදේශයට එවන්නේ. නංගිට බුදුන් වැඳගන්නයි සෝමාවති මහසාරකතුමා. ඒ වගේ මහා පුණ්‍යවන්තයෝ ජීවත් වෙනවා. විවාහයට වඩා භාග්‍යතුන් වහන්සේ වඳිනට වටිනවා කියලා පිළිතුලයි. මේ මහවැව් රජදරුවෝ මෙහි හැදුවේ. ඒ කාලේ මෙහාට හොඳට වැස්ස වතුර තිබුණා. ගොවි ජනපද තිබුණා මෙහි. අපි දන්නවනේ තාමත් තියෙන කුඹුරු යායවල් වල වැවක හොරව අරිනවා කියලා කියන්නේ හරියට මංගල්‍යයක් වගේ. කුඹුරු වස්තර 10 ගානකට වතුර හම්බුනේ. සමහර වෙලාවට කිරි උතරලා හොරුව වරින්. හෙට හොරුව වරින්න ඕන දවසේ. ගමම දන්නවා ප්‍රදේශෙම දන්නවා. හෙට මංගල්‍යයක් කරයි. කුඹුරු යාළුවා ඔක්කොම සරු කරන්න වතුර අරින්න දවසේ. මිනිස්සු සූදානම් ඒකට. නමුත් හෙට උදේ එළි වෙනකොට මිනිස්සු දන්නේ නැහැ. මහලු කොට හුලං ගහලා තියෙනවා. ගොරවලා අකුණු ගහලක් නෑ. රෑ වැස්සක් වැහලා පායලා ගිහින්. උදේ නැගිට්ටහම තමයි මිනිස්සු දන්නේ වැහලා කියලා. රෝවාරිල්ල වෙලානේ. කුඹුරු යායෙන් තෙමිලා ගිහින්. වැවේ වතුර ටික ඉතුරු වෙලා තියෙනවා. වලහක දෙවියෝ පුදුම විදිහට අනුකම්පා කරලා තියෙනවා. අනුග්‍රහ කරලා තියෙනවා. වීතික කුඹරට ඉස්සේ කෝක නැතත් බුද්ධ පූජාවකට හාල් ටිකක් ගන්න කුඹුරක් පැහැෙනවා නම් ඒකත් හොඳයි කියනවා. ඒ සිතුවිල්ලකම උන්වහන්සේලා ප්‍රමාණව සතුටු නමුත් මේ දේවල් අපි භාග්‍යතුන් වහන්සේගෙන් ඈත් වෙන්න ඈත් වෙන්න අපි ඈත් වෙලා ඉන්නවා. ආන් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. මනාව සිල් ගුණාත්සක. මේ සිල් මත මනාව එක ගාථාවක් දේශනා කළා මත්තා සුඛ පරිත්‍යාගා පස්සේකේ විපුලං සුඛං චජේ මත්තා සුඛං දීරෝ සම්පස්සං විපුලං සුඛං මහණෙනි ලොකු සැපයක් බලාපොරොත්තු වෙනවා නම් සුළු සුළු සැපක් හරින්න කියලා අනාගතයේ උපදින ආත්ම කෝටි ගානක අකාලේ නොමැරෙන්න නම් පිළිකා නොහැදෙන්න නම් මොකෙන්ද වලකින් කිව්වේ මේ ජීවිතෙන් ප්‍රාණඝාත කරන එක බලපෑම පිළිතුර යමෙක් ප්‍රාණඝාත කරනවා කියලා කියන්නේ අකල් මරණයටත් ඒක හේතුවක් නොයෙක් ලෙඩ රෝගවලට හේතුවක් කෙටියෙන් කිව්වොත් සෙන්ට්‍රතිසියාවේ ඉඳලා පිළිකාව දක්වා අත්තිකාරම් බඳින එක තමයි ප්‍රාණඝාත කරනවා කියලා කියන්නේ මේ ජීවිතේ සපයි කියලා හිතෙන්න පුළුවන් නමුත් ඊයින් පසු උපදින්න දාස් ගණන් ලක්ෂ ගණන් ජීවිතවල නොයෙක් කරදර වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා ඒකනේ පළවෙනි ශික්ෂාපදයේ හැටියට මේ ශික්ෂාපදේ කියන්නේ. භාගිතුන් වහන්සේගේ ධර්මයට අනුව මේ ලෝකේ සැප කැමති නම් යම් කෙනෙක් සැප කැමති අය කවදාවත් මේකේ පව් කරන්නේ නැහැ. අවිඥානය විතරයි පව් කරන්නේ. සැපේ කැමති කෙනා පව් කරනවා. ආන්ගේ නිසාම අපි පවවල තියෙනවා. ප්‍රාණඝාතය නිරේට හේතුවක්. අකල් මරණ වලට හේතුවක්. මේ ලෙඩ රෝග වලට හේතුවක් ප්‍රාණඝාතය. මේක ශික්ෂා පදයක් පැහැදිලි කරන්න අපි දීර්ඝ තරම් කාල වේලාවක් අවශ්‍යයි. නමුත් කාල වේලාවත් එක්ක මේ කරුණ අපි මෙහෙම කෙටියෙන් කෙටියෙන් සාකච්ඡා කරනවා. හොරකම් කරනකොට වෙනතනේ අපි කැමතිද අපේ දේවල් කවුරුවත් හොරකම් කරනවද? අපි කවදාවත් කැමති නෑ. වත්තේ තියෙන පොල් ගෙඩියක්වත් අරන් යනවට අපි අපි කැමති නෑ. ඒ නිසා අපි වැට කඩුළු බැඳලා, කම්බි ගහලා, දැල් ගහලා, තාප්ප බැඳලා, ගේට්ටු හදලා පුදුම ආරක්ෂාවක් හදාගෙන ඉන්නවා. ගෙවල් දොරවල් වලට ලොකු යතුරු දාලා. අපි අපේ ගෙදරින් එළියට යනවා වුණත් යම් ධන සම්පත් ප්‍රමාණයක් තියෙනවනම් වත්ති පිටියේ පොල් ගෙඩිය වැටෙනවනම් ගෙදර තවත් මේ මේලෝඩු වර්ග වාගේ දේවල් තියෙනවනම් ගෙදර කට්ටිය ඔක්කොම එළියට බහලා යන්නේ නැහැ. කවුරු හරි ගෙදර තියලා යන්නේ. එක්කෙනෙක් හදින්න ඕන. ඒ හොර හතුරු වෙයි කියලා. අපිට බයක් තියෙනවා හොර හතුරු බය. නමුත් සංසාරේ මම මගේ දේවල් වලට කැමති වගේ මම අනුන්ගේ දේවල් වලට ඒ වගේ කරදරයක් කරලා නැත්තම් මම කැමති වගේ ඔවුන් ඔවුන්ගේ දේවල් වලට කැමතියි එහෙම කල්පනා කරලා අනුන්ගේ දේවල් පැහැර ගන්න එක මම නතර කරලා තිබ්බනම් අත්හැරලා තිබ්බනම් කවදාවත් කවුරුවත් මගේ දේවල් හොරකම් කරන්න දෙන්නේ නැහැ. ගෙවල් දොරවල් ඇරලා ගියත් කවුරු හරි ඇවිල්ලා වහලා යනවා. අපි දාහම කියන ඕගොල්ලන්ට අමතක වෙලා වෙන්නේ දොර ඇරලා ගිහින් තිබ්බ මං වහිනවා. එහෙම කියන කෙනෙක් හම්බ වෙනවා. නමුත් අද වහලවත් යන්න බෑ තව කවුරු හරි කියලා යන්න කියලා. නමුත් සංසාරේ හොරකමින් වැළකුණාම gedara dora වස්තු පිටියේ රැකෙනවා විතරක් නෙමෙයි. අපි හේන කුඹුර පවා සත්තු සූපාවන්ගෙන් පවා රැකෙනවා. සමහර කාලවල ඌරු වෙවිලා සම්පූර්ණයෙන් විනාශ කරලා ගිහින්. සමහර කාලවල වල්ලලි ඇවිල්ලා සම්පූර්ණයෙන් විනාශ කරලා ගිහින්. සමහර හුළඟකට ගස් කොළන් ටික ඔක්කොම කඩාගෙන මේ වාගේ විනාශ කරන්නේ පෙර හොරකම් කරලා අනුන්ගේ දේවල් විනාශ කරලා තියෙන නිසා. මේ විපාක දෙන එක එක ක්‍රමයේ. කුඹුරියායේ මැද්දේ හුඟක් අයගේ කුඹුර වලට සත්තුන්ගෙන් හානි වුණාද සමහර කුඹුරකට එහෙම වෙලා නැති ඒවත් අපිට දකින්න. ස්වභාව ධර්මයේ මේ ගුණ පුරන්නන්ට සලකලා තියෙනවා. වැරදි කාම සේවනය. ඒක මේ ජීවිතේ මේ දේවල් විපාක දෙනවා. යම් පුද්ගලයෙක් තමන්ගේ බිරිඳ ඉන්නකොට තවත් පුද්ගලයෙකුගේ බිරිඳක් එක්ක අනියම් සම්බන්ධතාවයක් හදාගන්නවා. ඔහු ඒ කටයුත්ත හොරෙන් හොරෙන් එහෙම කරගෙන යනකොට කොහොම නොදැන තවත් කෙනෙක් තමන්ගේ බිරිඳත් එක්ක සම්බන්ධතාවයක් හදාගන්නවා. ඒක තමයි අර කෙවි පහසුයි. එහෙම නැත්නම් තමන්ගේ දරුවා වෙන කෙනෙක් අතින් අපරාධ කෙලෙසිනවා. ඒක තමයි අර කරන වැරදි ඊළඟ විපාක. අනුන්ගේ කාමවස්තුන් පිළිබඳව අපි ඍජු බවක් දක්වන්නේ නැත්නම් ධර්මපාල ජාතික කතාවේ සඳහන් කළා වගේ තමන්ගේ බිරිඳ හැර අන් හැම කාන්තාවක්ම එක්කමව නැත්නම් සොයුරියක් ලෙස දැක්කම තමන්ගේ බිරිඳ හැර අන් හැම කාන්තාවක් ළඟම අන් හැම පිරිමියෙක් ළඟම බ්‍රහ්මචාරී වුණා නම් අපේ පවුල් වල අයට කවදාවත් එහෙම කරදර වෙන්නේ මගේ වරද මගේ පවුලට එහෙම බලපාන අපේ වැරදි අපේ දරුවන්ට අපරාධින සම බලපාන මහ භයානක කුසල් හැටියට භාගිතුන් ආශිදේශනා කළා අපේ ධර්මයේ සඳහන් කරනවා තේරි අපදානවල ඉසිදාසගේ කතාව. මේ තුන්වෙනි ශික්ෂාපදයේ උල්ලංඝනය කිරීම කොයිතරම් භයානකද කියන කරුණ එතන පෙන්නලා තියෙනවා. මුසාවාදී සුරාපාන මේ කරුණ ගැන භාග්‍යතුන් වහන්සේ මනවින් කරුණ දක්වලා තියෙනවා. බොරු කියන පුද්ගලයාට මේ ජීවිතේ කරන්න බැරි පාපයක් නැහැ කියලා සඳහන් කරනවා. ඔහු ඕනෑම පාපයක් කරනවා. යමෙක් බොරු කියනවා නම් ඔහු අනික් පව් ටික නොකරනවා කියලා විශ්වාස කරන්න බෑ. අනික් හැම පාප කර්මයක්ම ඔහු කරනවා. ඒ නිසා අපි හැමෝටම පාඩුයි. මේ සිල්පද පිරිසක් උල්ලංඝනය කරනකොට මුළු රටටම පාඩුයි. ටික දෙනෙක් සිල් රකින්න හොඟ දෙනෙක් සිල් උල්ලංඝනය කරනවා. එහෙම විතරම පරිපාඩුයි. ඒ පිළිබඳව කරුණු කින්නකුනේ ඕන අපි සමහරట్లాට පිට රටවල් වල ගිහිල්ලා හොරකම් කරනවා. වෙනත් වැඩකට ඒ රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වල හැංගෙනවා පැනලා ගිහිල්ලා. පිරිසක් ඒ වාගේ වැරදි වැඩ ටිකක් කරාම ආයතනයේ ඒ රටවල් වලට යන්න ඉන්න අයට ඒ රටවල් වලට යන්න නම් බොහෝ තොරතුරු ඉදිරිපත් කරන්න අපි ගිහිල්ලා එහෙ නවතින්නේ නැහැ කියන කාරණාව හොඳටම තහවුරු කරන්න වෙනවා. වෙනදා එහෙම තිබුණේ නෑ. නමුත් දැන් මේ පිරිසක් කරපු වැරද්දක් නිසා අපි හැමෝම වන්දිතෝ. අසල්වැසි සහෝදර රටවල් පවා වර්තමානයේ අපේ රට පිළිබඳව දක්වන ප්‍රතිපත්තිය එක. සහෝදර රටවල් කියලා කියන්නේ අසල්වැසි බෞද්ධ රටවල්. ඒ වගේ රටවල් වලටත් යන්න යනකොට මේ කාලේ වෙන්නේ වෙනකොට ඔය වීසා බලපත්‍ර ලබා ගන්න ගොඩක් තොරතුරු පෙන්වන්නේ. ඉතින් නිකම්ම ගිහින් අපරට. එයි ලංකාවෙන් එනවා කියලා කියහම අපි ගැන තියෙන ඒ තරම් නරක ප්‍රතිපදිත. නමුත් සිල් නොරකින පිරිසක් යම් යම් වැරදි කරන්න ගත්තාම සිල් රකින්න අයටත් ගුණ පුරණ අයටත් ඒක බලපාන. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මනාව මේ ප්‍රතිපත්තියම පැසෙමින් දුන්නේ. සූරාව ඒ කාරණාවත් එහෙමම දුන්නා. මේ සිල්පද අතර තියෙන මහා සිල්පදේ කියලා භාග්‍යතුන් වහන්සේ සුරාව පිළිබඳව කරුණු දැක්වීම. ඒ මේක මහා සිල්පදේ කියන්නේ. සුරා පානී කරන අය නිරේවල් වල ගිහිල්ලා දුක් විඳලා ආවම වෙනත් කුසල කර්මයක් එක්ක ආය මනුස්ස ජීවිතයක දෙනකොට බොහෝ වෙලාවට විපාක දෙන්නේ කොහොමද? උන්මත්තක ස්වභාවය. එතකොට ඇයි මේක එච්චර භයානක? පානඝාත කරනවටත් වඩා භයානකයි. ප්‍රාණඝාත කරාම නිරයෙන් ගොඩාක් මල් පාවිච්චි කරනවා. අල්පායුෂ්ක කෙනෙකුට මේ වාගේ සම්මාදිට්ඨික ශාසනයක් හම්බුනා අවුරුදු 30යි නම් ජීවත් වෙන්නේ කල්යාණ මිත්‍රයෝ හම්බුනොත් අවුරුදු 30ක් පින් කරන්න පුළුවන් නමුත් උම්මත්තකේ කියලා ඉපදිලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ළඟ සියක් අවුරුද්දක් ජීවත් වුණත් උම්මත්තකේ තියෙන පළක් සුරාපානී ඒකාත් ප්‍රතිඵලයක් ඇටියෙට උම්මත්තක වෙලා උපදින බව ධර්මයේ පැහැදිලි කළා. ඒකයි මේ සිල්පදේ මහසින් පදේ බවට පත් වෙන්නේ. ධර්මපාල ජාතකයේ ඇසුරු කරගෙන මේ පංසල් පද පහ පිළිබඳවම කරුණු සාකච්ඡා කරා. මේ ජාතක කතාවේ සඳහන් කළා අපේ પરම්පරාවල් වල අකාලෙ මැරෙන්නේ නැත්තේ දස අකුසල කර්මපත සිද්ධ කරගන්න නැති හින්දා. එතකොට මොනවද මේ දස අකුසල කර්මපත කියලා කියන්නේ? කයෙන් කරන වැරදි තුනයි වචනයෙන් කරන වැරදි හතරයි හිතින් කරන වැරදි තුනයි කාම විත්‍යා කයෙන් කරන වැරදි අතර කාණඝාතය අදත්තාදානය කාම විත්‍යාචාරය වචනයෙන් කරන වැරදි අතර බොරු කියනවා කේලම් කියනවා පරුස වචන කියනවා පිස්සතුන් කියනවා හිතින් කරන වැරදි අතර අවිද්‍යාව ව්‍යාපාදේ මිත්‍යා දෘෂ්ටි. මේ කාරණා 10ට කියනවා දස අකුසල කර්මපත කියලා. යම් කෙනෙක් මේ කර්ම වලින් යුක්ත නම් ඔවුන් නිරේගාමී වෙන්න කර්ම රැස් කරනවා. ඒ මේ දේවල් වලට කර්මපත කියලා කියන්නේ. මැරෙන මොහොතේ මතක් වුණොත් නිරේපදිනවා. හිතින් කරන වැරදි තුන දැන් කයෙන් සහ වචනයෙන් කරන වැරදි පිළිබඳව යම් අවබෝධයක් අපේ ඇති තියෙනවා. හිතින් කරන වැරදි වල තියෙනවා අවිද්‍යාව. මොකද මේ අවිද්‍යාව කියලා කියන්නේ? දැඩි ලෝභය. මේ ජාතක කතාවෙත් ඔය අවිද්‍යාව ගැන කතා කරනවා. ධර්මපාල බ්‍රාහ්මණතුමා තමන් යාචාර්යවරයාට සඳහන් කරනවා අපේ පවුල් අය කවදාවත් අනුන්ගේ වස්තුව දිහා ලෝභ සිතින් බලන්නේ කියලා. අනුන්ගේ වස්තුවට ලෝභ කරන්නේ අපි. එහෙම සඳහන් කළා. එහෙනම් අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද? අවිද්‍යාව කියන්නේ අනුන්ගේ වස්තුවට ලෝභ කරන. තමන්ගේ ගෙදර තියෙන උදෙන්න ලෝභකමක් අපි ගාව තියෙනවා. ඒක ක්‍රමක්‍රමයෙන් දුරු කරගන්න ඕන එකක් නෙවෙයි. ඔබ ගාවත් මම ගාවත් අපි කවුරුවත් ගාව තව ලෝභය නැති කරලා නෙවෙයි. අපිට පුළුවන් ඊටාම ප්‍රණීත දානයක් හදලා පූජා කරන්න. නමුත් ධාමික වැඩපු ස්වාමීන් වහන්සේ නම ගේ ඇතුලේ තියෙන ලක්ෂයක් හමාරක් වටින කවිච්ච පූජා කරන්න කිව්වොත් අර බද්දන් දුන්නා වාගේ තරම් ශ්‍රද්ධාවකින් කවිච්ච දෙන්න බෑනේ. ඒක දෙන්නක් නැත්තක් තියෙනවා. ඒ කියන්නේ තවම ලෝභකමක් තියෙනවා. ඒක තව තව දියුණු වෙලා ගියාම තමයි කවිච්ච නෙමෙයි ගේම ඉල්ලුවොත් ගේම දෙන්න පුළුවන්. ආන් ඒ වගේ තමන්ගේ වස්තුව පිළිබඳව ප්‍රමාණාත්මක ලෝභක අපි ගාව තියෙනවා. නමුත් අනන්‍ය වස්තුව පිළිබඳව ලෝභ කරන්න එපා කියනවා. අවිද්‍යාව. දැඩි ලෝභය. මේ කාලයේ අපි හරියට කරගන්න අකුසල කර්ම. විශේෂයෙන් තුන්වෙනි ශික්ෂාපදයට සම්බන්ධව අවිද්‍යාව. අපේ ඇටක කරුණක් මතක් කළේ. සෝරේය සිටුවරයා ගැන මතකයි. අහලා තියෙනවනේ. සෝරේය සිටුවරයා කවුරු පිළිබඳවද ලෝභකමක් ඇති කරගන්නේ? මහා කච්චායන මහරහතන් වහන්සේ දිහා බලන අනේ උන්වහන්සේගේ ලස්සන උන්වහන්සේ මගේ බිරිඳ වුණා නම් කියලා ඒත් එක්කම හිතුවා නෑ උන්වහන්සේගේ තියෙන ලස්සන මගේ බිරිඳට තිබුණා නම් කියලා සිතුවිලි මාත්‍රයට මොකද වෙන්නේ පුරුෂ ලිංග අතුරු දහන් වුණා සෝරිය ස්ත්‍රියක් බවට ශ්‍රද්ධාව නැති ශාසනය ගැන දන්නේ නැති පුද්ගලයෙකුට හිතෙන්න පුළුවන් ඒක එහෙම වෙන්න බෑ කියලා ශ්‍රද්ධාව තියෙන සම්බුද්ධ ශාසනය පිළිබඳව දන්නේ මේ ශාසනයේ ඉන්න ආර්යයන් වහන්සේලාගේ අනන්ත ගුණය පිළිබඳව දන්නේ සත්පුරුෂෝ දන්නවා ඒක එහෙම වෙනවා කියලා. මේ ලෝකේ තියෙනවා නම් අමාරුම වැඩ අපි කතා කරනවානේ ස්ත්‍රියක් පුරුෂයෙක් කරන එක පුරුෂයෙක් ස්ත්‍රියක් කරන එක මේ ලෝකේ කරන්න බැරි වැඩක් කියලා. නමුත් අපිට අමාරු ওই කතාව මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල පායට පෑගෙන දූවිලි මාත්‍රයක් තරම්වත් වටින්නේ නැති වැඩක්. මේ තරම් සිල් ගුණ වලින් පිරිච්ච ඒ මහා ආර්යයන් වහන්සේලා පිළිබඳව යමෙක් යම් වැරදි සිතුවිල්ලක් ඉපදෙවෝ ඒක එතරම් විපාක දෙන්න තියෙනවා. එහෙනම් සෝරේවි කියලා කියන්නේ මහ පුණ්‍යවන්තයෙක් කියන්නේ. ඇයි සෝරේවියට අර වාගේ සිතක් ඇවිල්ලා මේ වාගේ විශාල විපර්යාසයක් වුණ බව ඇත්ත. නමුත් අන්තිමට සෝරේවියට මොකද වෙන්නේ? අන්තිමට සෝරෙය මේ ශාසනයේ රහත් වෙනවා. ඒ කියන්නේ මේ ජීවිතෙන් රහත් වෙන්න පින් තිබ්බ කෙනෙක් ඔබයි මමයි වාගේ කෙනෙක් දෙතපු අපිට මේ ජීවිතෙන් රහත් වෙන්න පින් ඇද්ද? දන්නේ. නමුත් සෝරෙය ඒ ජීවිතෙන් රහත් වෙන්න පින් තිබ්බ කෙනෙක්. නමුත් මේ ආර්යයන් වහන්සේ පිළිබඳව උපද්දෝක වැරදි සිතුවිලි විපාක දුන්නා. අපිට එහෙම පිළිත් නැහැ. නමුත් අපි අනුන්ගේ කාමතාවක් දිහා බලන අපි නොඑක් දේවල් කියන්න බැරි. අනුන්ගේ ස්වාමියෙක් දිහා බලන තරුණ කාන්තා පිරිසක් එකතු වුණාම නොඑක් දේවල් කියන්න බැරි. මට හිතියනම් කොහොමද? මට හම්බුණා නම් කොහොමද? දැන් මේ ඇති වෙන හැඟීම මොකක්ද? මේක තමයි අපි කියන්නේ. අනුන්ගේ සම්පතක් මට දීලා. සිතුවිලි මාත්‍රයේ අවිද්‍යාව කර්මපතය. ඒ තරම්ම දුක් විඳින්න සිද්ධ වෙන අකුසල් රැස්වීම. අනික් වස්තුන්ටත් යාන වාහන ඉඩම් ගෙවල් දොරවල් මේ ඔක්කොටම මේක එකතු කරන්න පුළුවන්. නමුත් සමාජයේ බහුතරයක් ළඟ ඔය වාගේ අදහස් උපදින නිසායි මම ওই කාරණාව එකතු කරගත්තා. ඒක එකතු වෙච්චාම එකතු නාය කතා කරන්නේ කොහොමද කියලා ඔබ දන්නවා. අනුන්ගේ සම්පත් දිහා බලලා. මේ මේ දස අකුසල කර්ම කපයන්ගෙන් වළකින එක බොහොම ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කළා. අනේ කාරණාවත් පැහැදිලි කළා. දස කුසල ධර්මයන් සම්පූර්ණ කරනවා. දස දාන වස්තු සම්පූර්ණ කරනවා. දස පුණ්‍ය ක්‍රියාව සම්පූර්ණ කරනවා. මේ විදිහට කටයුතු කරන අය අකාලේ මැරෙන්නේ නැහැ කියලා ධර්මපාල කුමාර සඳහන් කළා. එහෙමනම් මේ ධර්මපාල ජාතික කතාව ඇසුරු කරගෙන ධර්ම සාගරයක් වගේ සාකච්ඡා කරන්න තියෙන කොටසක් අපි මේ පැය දෙකකට ආසන්න කාලය යම් යම් ප්‍රමාණයකින් තමයි මේ සාකච්ඡා අපි එක ගාතාවක් සඳහන් කළා හැම තැනම සුළු සැපයක් හරින්ද මහ සැපයක් බලාපොරොත්තු වෙනවා නම් මදසපත් ඇරියහම මහ සැප ලැබෙනවා. මේ ජීවිතේ හොරකම් කරාම ඉක්මනට ධනවත් වෙන්න පුළුවන්. හැබැයි සංසාරෙත් මට කොයි තරම් කාලයක් මගේ වස්තු අනුන් හොරකම් කරයිද මට දුප්පත් වෙලා ඉඳී. අනුන්ගේ කාම සම්පත් පැහැරගත්තහම මේ ජීවිතේ මද සැපයක් ලබන්න පුළුවන්. නමුත් මරණයෙන් පස්සේ නිරේවල් වල අවුරුදු කෝටි කීයක් දුක් විඳින්නද? අවුරුදු විනාඩි ගානක සැපයක් හොයන්න ගිහිල්ලා අවුරුදු කෝටි ගානක් දුක් විඳින්න වටිනවද කියලා තමයි කල්පනා කරන්නේ. වැඩකට නැති වචනයක් මුසාවක් හැටියට කියන අවුරුදු කෝටි ගානක් නිරාදුක් විඳින්න වටිනවද? මදුරියෙකුට ගහලා අවුරුදු කෝටි ගානක් නිරේ දුක් විඳින්න වටිනවද? මේ මද්ද්‍රව්‍ය ටිකක් පාවිච්චි කරලා අවුරුදු කෝටි ගණක් දුක් විඳින්නේ. ඒ විතරක් නෙමෙයි ආයෙපදිලා උම්මත්තකෙක් වෙනව නම් මේක පාලනය කරන එකේ තේරුම මොකක්ද? එහෙමයි තමයි. මේ දවස්වල මිත්‍යා සංකල්පත් වැඩි හින්දා. හුඟක් අය කියන්නේ ටික ටික ගත්තට කමක් නැහැ. මද පමණට ගත්තට කමක් නැහැ. එහෙම හදාගෙන ඉන්නවනේ මිනිස්සු. ඉතින් මේවා ගැන විතරයි එහෙම හදන්නේ. එහෙනම් වසවිස වාගේ දේවල් ටික ටික ගන්නවනේ. ඒවත් මද පමුණට ගන්නවට කියලා හිතන්නේ. ඒකට බයයි නම් ඊට වඩා බයෙන් දුන සුරාව. වහබීවුත් මේ ජීවිතෙන් මැරෙන වෙන වෙන්න දෙයක් නෑ. සුරාපානය කරාම මේ ජීවිතෙත් විනාශ කරගන්න. මේ පුදරෝධෙන් දින. මැරෙන ගිහලා නිරේවල් වල දුක් විඳිනවා. ආයේ ඉපදිලා උම්මක් උපේනවා. වහබීවත එහෙම වෙන්නේ නෑ. වහබීවම මැරිලා කියන්නේ. එහෙනම් වසවලට වඩා හරි භයානකයි. නමුත් මේ කාලේ කල්පනාව ටිකක් පානය කළේ නැත්නම් සමාධිය ගණන් ගන්න කියලා. කොයිතරම් අඥානයි. අංගින්ද මේ කරුණ ගැන ධර්මයේ තුලින් දකින්න ඕන දේවල් හරියටම දැක්ක කෙනා. භාග්‍යතුන් වහන්සේට මනාව කී කරු වෙච්ච කෙනා. සසර බය උපදවාගෙන තිසරණ පන්සිල් ආරක්ෂා කරපු කෙනා. උපන්න රටට තමන්ගේ ජාතියට තමන්ගේ ආගමට යුතුයකම සම්පූර්ණ කරගන්න. රටටයි ජාතියටයි ආගමටයි තමන්ගින් විය යුතු යුතුයකම සම්පූර්ණ කරපු කෙනා. hina වෙවි මැරෙන්නේ. එමුතුනි අපිට ධර්ම දේශනාවට කාලය නිමා වෙලා නිසා අපි මේ කාරණාව සාකච්ඡා කරන්නේ. ධර්ම දේශනාව මේ නිමා කරන්නයි සූදානම් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මහා ධර්මපාල ජාතකයේ මේ විදිහට පැහැදිලි කරලා පිය මහරජාණන් වහන්සේට නිග්‍රෝධාරාමයේදී දේශනා කොට වදාරහම අපේ බුදුරජාණන් වහන්සේගේ පිය මහරජාණන් වහන්සේ සුද්ධෝදන මහරජතුමා අනාගාමී ඵලයේ පිහිටයි කියලා සඳහන් කරනවා. මේ උතුම් වූ ධර්ම දේශනාව සිද්ධ කරන මහා කුසල රැස් කරගත්ත මේ සත්පුරුෂ පින්වත් පිරිස මේ කුසල ශක්තිය අනන්ත ආශිර්වාදයෙන් ඒ වගේම තුනුරුවන්ගේ අප්‍රමාණ ආශිර්වාදයෙන් ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සත්‍ය සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මඟ සකස් කරගන්න බවට පත් වෙන්න ඔබට මේ ආශිර්වාදයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ වීරපුර ශ්‍රී නිග්‍රෝධාරාම විහාරාධිපති අතිපූජ්‍ය යටිහෙළගල අවසරයි උපතිස්ස නායක ස්වාමීන් වහන්සේගේ සහ විහාරාධිකාරී ස්වාමින් වහන්සේලාගේ අනුශාසනා පරිදි වීරපුර පදිංචි රෝස් සඳමාලි මහත්මිය ප්‍රධාන පවුලේ සදහැවත් පිරිසක් වීරපුර කලණමිතුරු සංසදයේ ඇතුළු ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානයේ සතර පේරුවේ දායක පිරිස විසින් දරන බව සිහිපත් කරනවා. මේ සත්පුරුෂ පින්තුන්ගේ උතුම් ප්‍රාර්ථනා ආරමුණු කීපයක් මේ විදිහට සිහිපත් කරනවා. අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් වැඩම කොට මේ උතුම් ධර්ම දේශනාව සිදු කළ දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිසත් මේ කුසල් හේතු වේවා කියලා මේ සත්පුරුෂ දායක පින්වත් පිරිස බොහෝම කල්යාණ මිත්‍රත්වයෙන් අපට ආශිර්වාද කරනවා. නිරන්තරයෙන් ගම්වාසී අප සැමට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපගේ විහාරාධිපති අතිපූජනීය අවසරයි යටිහළගල උපතිස්ස නායක මාහිමිපාණන් වහන්සේට විහාරාධිකාරී ලංකාපුර අවසරයි පාලිත ස්වාමින් වහන්සේ හා ජයන්තිපුර උපනන්ද පොඩි ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ මෙන්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපවත් මේ වදාළ බෞද්ධ රූප වාහිනී නාලිකාවේ නිර්මාතෘවර පූජනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට උතුම් නිවන සැනසීම පිණිස එම නාලිකාවේ වත්මන් අධ්‍යක්ෂක ගරු කටයුතු පූජ්‍යපාද අවසරයි බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේටත් සෙත් ප්‍රාර්ථනා කරන අතර මෙහි පැමිණි නිවේදක චතුර මහත්මයා ඇතුළු බෞද්ධ ආකාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කිරීම සහ උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා මෙම උතුම් ධර්ම දානමය පින්කම මේ අයිරින් සංවිධානය කර ගැනීමට සහ සංවිධානය කර ගැනීමට සහ සම්බන්ධ වූ හා දායක වූ අප කලන මිත්‍ර සම සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සත්‍ය සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිසම මේ කුසල් හේතු වේවා එසේම අප සියලු දෙනාගේ නමින් මේ පරලෝකීය වූ සංසාරගත සියලුම ඥාතීන් සඳහා මේ පින් අනුමෝදන් වී ඔවුන්ගේ පරලෝක ජීවිත සුවපත් වේවා අපවත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ සියලුම සම්ම දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාටද මේ පිළිපෙත් අනුමෝදන් වී ඒ අයටද උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතු වේවා විශේෂ පුණ්‍යානුමෝදනාවක් සිහිපත් කරනවා ධර්ම දේශනාව සංවිධානය කිරීමට සහයෝගය දැක්වූ සමෘද්ධි කාර්යාලයට සිවිල් ආරක්ෂක කමිටුවට ලංකාපුර ප්‍රාදේශීය ලේකම්තුමාට සහ පුලස්තිපුර පොලිස් ස්ථානාධිපතිතුමාට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් මේ ධර්ම දානමය පින්කමේ කුසල ශක්තිය ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයෙන් චිර ජීවනය ලැබේවා. ඒ අයට පින්කම සිදු කරන්ට දෙන දායකකාරක ආදී පින්තුන් සියලු දෙනාටම කල්ණ මිත්‍ර සංගමේ සියලු දෙනාටම සද්ධර්ම ශ්‍රවණය කරන්න මේ අවස්ථාවට සහභාගී වුණ සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කළ ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාටම ඊ타ම ඉක්මන් භවයේ ඉතාම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝති ච පීතෝ භවතු ලෝකෝච රාගා භවෙතු ධම්මිකෝ සාදු සාදු සාදු එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේ අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු